අවසරයි ගෞරවනීය මෑණියන් වහන්සේ සද්ධා සම්පන්න පින්වත්නි අපි මේ අමිතිරිගල අධ්‍යස්ථානෙ මුල් කරගෙන මේ වගේ දවසක වැඩ මුලක් සකස් කරන හැම වෙලාවෙම මේ වැඩේ එක අංකයක් විදියට ධර්මදේශනාක් ඉදිරිපත් කර ගන්නවා අපි අද දවසේ මේ වැඩ පිළිවෙලෙත් ධර්මදේශනා පැයටයි ලැබිලා වාසය කරන්නේ ඉරම දෙනායි සඳහා tempat වෙන ධර්ම දේශනාවක් සඳහා එකලා ධර්මකාරී යුක්තව සාදුකාරය පවතුන නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ වෝදීය අනුසාසීය සබ්භාච නිවාරයේ සතං හි සෝපියෝ හෝති අසතං හෝති අප්පියෝ තීති අවසරයි මෑණියන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ භාවනාවට දවසකට මේ අමිත්‍රිගල මේ වගේ හම්බෙන වෙලාවේ කලින්ම ගත්තා සම්මුතියක් එකඟතාවයක් අපි එක තේමාවකට නැත්නම් එක පිළිවෙලකට ධර්ම දේශනා මාලා පවත්වමු කියලා. ඒ වෙලාවේ ඉස්ලාම තෝරාගත්තේ ඒ සරුවච්ච දේශිත ත්‍රිපිටකයේ කුද්දක නිකායේ ධම්මපදයේ කියන පොතේ අප්‍රමාද වර්ගය. ඉතින් අපි ක්‍රමයෙන් ඉදිරියට යනකොට ඒ අප්‍රමාද වර්ගයේ ગાථා ටික સમાપ્ત වුණා ඊට පස්සේ චිත්ත වර්ගයට ගියා. ඒකත් સમાપ્તයි. අපි ගියේ පාර පඬිත වර්ගයේ කියන ඊගාව ඡේදයට පරිච්ඡේදයට ප්‍රවිෂ්ටි ලබා ගත්තා. අද මේ ඕවදේ යනුසාසීය කියන මේ ගාතාවත් උද්දෘත කරන ලද්දේ පඬිත වර්ගයේ වර්ගෙම. ඒකට හැබැයි මේ ගාතාවේ පඬිත කියන වචනේ සම්බන්ධ වෙන්නේ නැහැ. මේකේ සත්පුරුෂ කියන වචනේ වගේ තමයි සම්බන්ධ වෙන්නේ. කෙසේ නමුත් අපිට ධර්ම දේශනාවට නිදානේ පසුබිම සකස් කිරීම සඳහා ධම්මපද අට කතාවේ කරන සම්ප්‍රදායම අනුගමනය කළොත් ඒකී කරන්නේ සාරවත්යන් වහන්සේට මේ ගාථාව දේශනා කරන්න හේතු වෙච්ච පසුබිම නිදානේ එතන ඉතිහාසය කලින් මතක් කරගන්න. ගොක් වෙලාවට ධම්මපදයේ තියෙන්නේ ජාතක කතාවක වගේ ඒ සිද්ධියට හේතු වෙන කතන්තරයක්. ඒ නිසා ධම්මපද කතා අහනකොට පොඩි දරුවන්ට වුණත් අහන්න දෙයක් තියෙනවා. එහෙම නැත්නම් භාවනා නොකරන කෙනෙකුට වුණත් බුද්ධ ආගම පිළිබඳ හැඟීමක් පහළ කරනවා. ඒ නිසා ධම්මපදයේ පොත බුද්ධ ආගම් පොත් අතරින් වැඩිම භාෂා ගානකටපත් වෙච්ච පොත වශයෙන් සඳහන් කරනවා. ඉතින් අපි අභිධර්මයට අභිධර්මාර්ථ සංග්‍රහව විනය පොතට කුදුසික සූත්‍ර පිටකේට ධම්මපදය පුදුම සාහිත්‍ය සංග්‍රහයක් වාටපත් වෙලා තිනවා. අර විචාර ගැඹිරත්වය ලස්සන ගාත ගාතපද බන්ධනයකට සම්බන්ධ කරලා කවි ස්වරූපයෙන් එතන ලාලිත්‍යයකට සෞභාග సౌందර්යයක් ඉදිරිපත් කරනවා. ඒසා පොඩි දරුවටත් කාටත් වගේ එක රුචියක් කරලා තියෙනවා. ඉතින් මේ කතාවට ජාතාවට හේතුනේ සර්වචනාසේ වැඩ ඉන කාලේ සර්වචනාසේගේ ප්‍රධාන අග්‍ර ශ්‍රාවක දෙපොළ කවුරු දන්න පරිදි මහා සාරිපුත්ත සහ මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේලා දෙනම හිතා ගන්න අමාරුයි ඒ සාරිපුත්ත මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේලා යටදී පැවිදි වෙච්ච අසත්පුරුෂ ස්වාමීන් වහන්සේලා ඉඳලා තියෙනවා. අපි හිතන්නේ බුද්ධෝත්පාද කාලේ ඉන්දියාවේ ඉපදුනත් වාසනාවක්. ඒ වගේම එහෙම ඉපදිලා පැවිදි වෙන්න ලැබෙනවා නම් ඒක ඉතින් ලොකුම ලොකු දෙයක්. ඒ වගේම ඊතන සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේගේ ශිෂ්‍ය රත්නයක් වෙන්න හදනවා නම් ඒකට අර වෙන කවුරක්වත් ආයේ කීර්ති නාමයෙන් උපයන දෙයක් නැහැ. ඒ නමම ඇති කියන්නේ. මොකද මේ ඔක්කොමත් ලැබිලා අසත්පුරුෂ වෙලා. අසත්පුරුෂ වෙලා මිනිස්සුත් එක්ක ඇලි ගලි වාසය කරමින් ඒගොල්ලෝ කාමයේ සහ ඉදුරම් පිනවීම ඉස්සර කරගෙන ගත කරන නිසා ඒගොල්ලන්ට ਸਰවචනාසි කිට්ටුවක සාරිපුත්තු සාංශි කිට්ටුවක වසන්න අමාරු. ගාක් ලාභ සත්කාර ලැබිලා තියෙනවා. අන්තිමට එයත්ෝ කීටාගේරි කියලා වෙනම බලකඳ උරක් පිටුවගෙන තිබිලා තියෙනවා. අද දක්වාම ධර්ම විනය අදහන් නැති සංඝ පරපුරට පදනම සකස් කරලා දීලා තියෙන කීටාගේ. මේ ස්වාමීන් වහන්සේලා කීටාගේරි කියලා කඩවරු බැඳගෙන විශාල මිනිසුත් එක්ක ලාභ සත්කාර උපයමින් ගත කරලා විනයගරුක සංඝයාට මේ පන්සලකට ඇතුල් වෙන්න බැරි වෙන්න නීති හදලා. ඒ යාගත් එක තියෙන ලාභ සත්කාර ඒ කුල එක්ක විනයගරුක සංඝයාට එන්න තහනම් විශේෂයෙන්ම එන්න තහනම් වෙන්නේ යැත්තු ගිහිල්ලා බුදුචාරණාථයට සහ සාරිපුත්‍ර ස්වාමීන්ට තොරතුරු කියන නිසා. ඉතින් මේ தත්ත්වයේ තියෙන වෙලාවක සර්වචන් වහන්සේ අග්‍රසාවක දෙනම කැඳවලා සාරිපුත්ත මොග්ගල්ලාන මහ ස්වාමීන් වහන්සේලා කැඳවලා ගිහිල්ලා කියලා තියෙනවා මේ කටට ගිහිල්ලා ආවාද අනුශාසනා කරන්නය ආවාද අනුශාසනා කරනකොට ඔය පිරිසේ ඉන්න සත්පුරුෂයෝ එහෙම නැත්නම් තමන්ගේ හිතසුව කැමැති ඇත්තෝ අත්ත කුසලය ස්වార్థේ කැමැති ඇත්තෝ හැදලා එයි අසත්පුරුෂයෝ විරුද්ධ වෙයි විරුද්ධ වෙච්ච කට්ටිය සංඝයාගෙන් බැහැර කරන්නයි කියලා සර්වචනාංශයට සර්වචනාංශයත්තට විනය රෙගුලාසියක් පනවල පනවන හැටි කියලා දීලා පිරිසක් එක පිටත් කරලා තියෙනවා. අන්න ඒ වගේ වැඩකට යන්න සාරිපුත්ත මහා මුගල්ලාන ස්වාමීන් වහන්සේලා පාව පැකිලි. මොදි අනිත් පැත්තට ගිහිල්ලා ආප සත්කාර ලැබෙන සංඝයා හරි ඡණ්ඩයි පරුසයි. ඉතින් අන්නේ අන සංඝයාට නැත්නම් සාරිපුත්ත මුගල්ලාන ප්‍රධාන මේ ඒ අවවාද අනුශාසන අරගෙන යන සංඝයාට ධෛර්යය පිණිසයි මේ ගාතාව දේශනා කරන්නේ. මේ නිසා හිතාගන්න අපි අද ඉන්න ලෝකයේම තමයි එදත් තිබිලා තියෙන්නේ. අද යම්මාකාරයක පටලැවිල්ලක්. අද යම්මාකාරයක වතුර බලාපොරොත්තු වෙන ගින්දරක් තියෙනවනම් ඒක තමයි ලෝකයේ ඇති. ඒ නිසා අපි හිතනවා නම් ඒ කාලේ ඉඳලා ඒ දවස්වල ඉන්න හැමෝම ලොකු පිනක් කියලා අපිට මේ වගේ දේවල් දකින්න සිද්ධ වෙනවා ඒත්. ඒ වගේ නපුරු එදත් තිබිලා ඒ ਸਰවචනාංශි බුදු වුණාට පස්සේ කටයුතු කරලා තියෙන්නේ මිනිස්සෙක් ස්වරූපේ මිස කවදාහකත් ඉන්ද්‍රජාලියක් වශයෙන් හෝ බලධාරියෙක් වශයෙන් හෝ විධායකයෙක් වශයෙන්. යතන කරුණු දාගත්තලා තියෙන්නේ සාමාන්‍ය දේ. අපි හිතන විදිහට මේ මැජික් පෙන්නලාවත් බය කරලාවත් මොනක්වත් කරලා නෙමෙයි. ඒ වගේම රාජ්‍ය බලය ඉඳලාවත් නෙමෙයි. ඉතින් ඒ වගේ වෙනකොට සර්වඥාන්සේ කරුණු ගන්න දක්වන්නේ ධර්ම විධායකත්වයකින් ධර්මසේනාධිපති කැඳවලා කියනවා ඕවදේ අනුශාසීය සබ්බාච නිමාරේ යම් කිසි කෙනෙක් අව කෙනෙකුට කරුණාවේ මෛත්‍රියෙන් අවවාද අනුශාසනා කරන්නේද අසබි වැඩෝලින් නොහොබිනාකම් වලින් වළක්වන්නේද එසේ කරන කල්ලි සතං හිසෝ පියෝ හෝති එවැනි අවවාද අනුශාසනා දෙන්න අසභ්‍ය දේවලින් වළක්වන කිනා සත්පුරුෂයාට ප්‍රියවන්නේය අසතං හෝති අසප්පියෝ අසප්‍රිය අසත්පුරුෂයන්ට අප්‍රියවන්නේය ධර්මයක් තියෙනවා ධර්ම කාරණාවක් තියෙන්නේ ඒ නිසා අවවාද අනුශාසනත් එදා ඉඳලා අද දක්වාම මහ වැස්ස වගේ වැහැලා තියෙනවා සත්පුරුෂයෝ වාදනීය ඉලියතිල වතුර එකතු කරගෙන කියනවා අසත්පුරුෂයෝ වාදනීය ඉලිය තියන්නේ නැතුව වතුර එකතු කරගෙන නැහැ හැබැයි වැස්ස හැලලා නිසා අදත් ලෝකයේ එක විදියට ධර්ම වර්ෂාවයි. ඒ වැස්සට අසත්පුරුෂයා කවදාකවත් වාජනෙන් එළිය තියන්නේ ඒ වගේම වාජිනේ වතුර පෙරනවා යා කැමතිත් නැහැ. ඒ නිසාට යාට වැස්සට ඇති වැඩක් නැහැ. සත්පුරුෂයා වහාම මේ කාලෙකින් වහින ධර්ම වර්ෂාව එකතු කර ගන්න පුළුවන් තරම් විශාල වාජනයක් එළියෙන් තියලා ඇකිතාක් වතුර එකතු කර ගන්නවා. ඒක නිසා වැස්සේ නැහැ සත්පුරුෂයා අසත්පුරුෂයා කියලා මායින් කරනවා. වැස්ස දිගටම වයි. සත්පුරුෂයා මේකෙන් සංවේගයේ පිහිටවගෙන මේ අසත්පුරුෂයෝ තමයි වැඩියෙන් ඉන්නේ ලෝකේ. ඒක නිසා ඒ අත්තන් අනුගමනය කරන ක්‍රමය තමයි සම්මුතිය. ඒක තමයි සම්ප්‍රදාය. ඒක තමයි සංස්කෘතිය. ඒ නිසා අපි මොකටද වාදන එළියෙන් තියන්නේ කියලා කරන්න යන්නේ. ඒගොල්ලෝ දන්නවා අසත්පුරුෂයා ධර්ම වලට කැමති. එයා වාදනේ ගෙට ගන්නවා. අසත්පුරුෂයා ධර්ම වාදනේ එළියෙන් තියනවා. එතකොට වතුර එකතු වෙනවා. ඉතින් වතුර එකතු වෙච්ච කරාට විතරයි වර්ෂාවේ වැඩ ගන්න පුළුවන් වෙන්නේ අනික අයට වැඩක් ඉන්නේ. ඉතින් ඒක අදත් එහෙමමයි. ඒ කියන්නේ අපි සත්පුරුෂයෙක් අසත්පුරුෂයෙක් සත්පුරුෂ කරන්න බෑ කියන එකවත් අසත්පුරුෂයෙක් සත්පුරුෂයෙන් කිරීම නොකළ යුත්තක්වත් කියන එකක් නෙවෙයි. අපි කොච්චර තටමැව්වත් ওই ප්‍රතිශතේ වෙනසක් වෙන්නේ නැහැ. අපි කොච්චර නැතුව ප්‍රතිශතේ වෙනසක් වෙන්නේ නැහැ. හැබැයි ඒ ගැන උනන්දු වෙන කෙනා හිතා ගන්න පුළුවන් අපි මේ සත්පුරුෂ පැත්තට පැමිණීම මොන තරම් අපිට හිතාමතා ගන්න බැරි ලැබිච්ච පෙරකල පිනක්ද ඒක නිසා මේ නොකිරණ වෙදකම් කරනවා වෙනුවට ඒ Tamanට ලැබිච්ච අවස්ථාව අරගෙන අපිත් මේ පිරාත්මල අසත්පුරුෂ වෙච්ච නිසානේ අපිට තටමඬ වෙලා තියෙන්නේ අපි ගියාත්මල සත්පුරුෂ වුණා නම් අපිට මේ ආත්මේ තටමඬ වෙන්නේ නැහැ ඒ නිසා අපි අසත්පුරුෂය දකින්නට හිතන්න ඕනේ මේ තමයි මං හිතපු තැන. සත්පුරුෂයේ දක්ෂණයට හිතන්න ඕනේ මේ තමයි සාරිපුත් ආදී මහා ස්වාමීන් වහන්සේලාගේ හැටි. දැන් මම ඉන්නේ මේ පෙරළියේ මම ඉන්නේ මේ පරිණාමයේ. ඉතින් මේ පරිණාමයේ දකින්නකොට අපිට අභ්‍යන්තරයේ අසත්පුරුෂ ගතින්ද සත්පුරුෂ වලට මාරු වෙන දෙයක් සිද්ධ වෙනවා. ඒකට විද්‍යාවෙන් පරිණාමය කියලා කියනවා. ඇතුළත පෙරළිය. ඒ වගේම බාහිර ලෝකෙත් තියෙනවා මේ වගේ පෙරළියක්. ඉතින් ඒ එක්කෙනෙකුට මේ දෙක අතරේ පුදුමාකාර සමතුලනයක් කරන්න වෙනවා. මා තුල සිටින මේ අසත්පුරුෂ භාවයේ දුරුවන් කළ සත්පුරුෂ භාවයට අනේකට මම කොහොමද බාධාවක් නැතුව දිගට අරගෙන යන්නේ. ඒකට අපි කියනවා අභ්‍යන්තර සාසනය කියලා. ඇතුළත තමන්ගේ සීල ශික්ෂාව, සමාධි ශික්ෂා, ප්‍රඥා ශික්ෂා පිළිම. නමුත් අපි සමාජශීලී සත්තු වශයෙන් අවුල් සම්බන්ධතා වෙනෙකුත් අනිකුත් සමාජ සම්බන්ධතා නිසා අපිට තනියලිය වගේ යන්න බෑ. අපිට ඒ අන්තර් සම්බන්ධතා තියෙනකොට ඒ හැම කෙනෙකුගේම අසත්පුරුෂ සත්පුරුෂ ගතිය අපේ ගමටත් බලපාන. ඒක නිසා අපිට සත්පුරුෂෝ නැවත නැවත දකින්න හම්බ වෙනවා නම් සත්පුරුෂ සංසේවනේ හම්බ වෙනවා නම් අපේ ගමන නිසි නිින්ද යනවා. නමුත් අපේ කර්ම ශක්තිය ওই හිතන තරම් වාසනාවන්ත නැහැ. අපිට ඒ නිසා අසත්පුරුෂ සංසේවනේ හිද්ද වෙනවා. ඉතින් ලෝකින ප්‍රධානම මංගල කාරණාව තමයි අසත්පුරුෂ සංසීවනේ නොවි. මංගල සූත්‍රය පටන් ගන්නෙම මට අසත්පුරුෂ සංසීවනේ නොවිවා ඒක වුණොත් විතරයි අසත්පුරුෂයන්ගෙන් වෙන් වුණොත් විතරයි සත්පුරුෂ සංසීවනේ සිද්ධ වෙන්නේ. අපි දවසක් ගත කරනකොට අපි පැයක් වාඩි වෙලා ඉන්නකොට අපි කොච්චරක් දුරට මේ අසත්පුරුෂයෝ ඈත් කිරීමේ කටයුතු වලට අපි යෙදෙනවද නැත්නම් ජනප්‍රිය වෙන්න අසත්පුරුෂ වුණත් කමන්නේ මල්ල දා ගන්නවාද කියලා බැලුවොත් අපිට ගොඩාක් සුද්ධ වෙන්න දේවල් තියෙනවා. අපි කොච්චර જાති කෙරුවක්වත් අපි වැඩිපුර ඇසුරු කරන්නේ අසත්පුරුෂයෝ. ඒකට හොඳම නිදර්ශනය තමයි අපි පරියන්කයට ගියාට පස්සේ එන හිතුවලින් වැඩි හරියක් අසත්පුරුෂ. ඒ අර අපි එළිය ඇසුරු කරන ප්‍රමාණය හැටියට තමයි. ඉතින් අපි කවදද මේ සත්පුරුෂ සත්පුරුෂ දෙක තියාගෙන ඉඳද්දී සත්පුරුෂ පැත්තට ඡන්දේ දීලා සත්පුරුෂයන් අයින් කරන ආශීවනාච බාලාණක් කියන මංගල කාරණාවට යන්නේ කියලා බැලුවොත් එක එක්කෙනෙකුට පුද්ගලිකව ප්‍රතිතද කරගන්නක් තියෙනවා සමූහයක් වශයෙන් එහෙම පරිසර සකස් කර ගැනීමකුත් තියෙනවා ඉතින් මේක ඇත්තටම කෙනෙක් ඇති කළ හැක්කක්ද එහෙම නැත්නම් කර්මානුරූපව ඊතු අනුව අපිට සිදුවෙන එකක්ද කියලා බලන එකත් වැදගත් ප්‍රශ්නයක්. නමුත් බුදුජානනාංශයේ හීන් සීරුවෙන් උගන්වනවා ඒක ඉතාම බරපතල කාරණාවක් වුණාට එක්කෙනෙක්ගේ ස්වච්ඡන්දයෙන් කලහයක් තියෙනවා. එක්කෙනෙක් හරියට කාරණාව දන්නවනම් මේකේ මෙන්න මෙහෙම මෙහෙමයි ලෝකේ ස්වභාවය කියලා එයාට අසත්පුරුෂයන්ට අසත්පුරුෂයෙක් මම කැමති නැති බව නොදැනෙන්න අසත්පුරුෂයන් අයින් කිරීමේ ක්‍රමයක් තියෙනවා. සත්පුරුෂයෝ Taman එක එන්න කැමති නැති වුණත් ඒ සත්පුරුෂයා Taman ළඟට ගන්න ශිල්පීය ක්‍රමයක් බුදුහාමුදුරුවෝ ගන්නවා. අන්නේ ක්‍රම දෙක අපගෙන සාමාන්‍ය බුද්ධිය. ඒක කෙලින්ම සම්බන්ධයි භාවනාවේදී තමන්ට ඇති වෙන වර්තමානයේ එළඹ සිටි සතියට එළඹ සිටින අප්‍රමාදයට එතන එළඹ සිටීම. ඒ නිසා කොච්චර උනන්දුනත් හිත එළඹසට එළඹතය තබා ගන්න සතියට අප්‍රමාදයට අපි බාහිර ලෝකේ අපි අසුරු කරන්නන් එක පවතින සප්පුරුස සප්පුරුස ගති සහ අසීවනාච බාලාණන් එකට අපි විතරෝම තල්ලුවක් දීගෙන හිටියේ නැත්නම් අපේ හිත හැම වෙලාවෙම දුමාකාර අවුලකටපත් වෙනවා. ඒ නිසා උගෝ දෙනෙක් හිතනවා මම ගන්න ප්‍රයත්නයේ හැටියට මට භාවනා ප්‍රතිඵල නැහැ. ඒක නෙවෙයි ප්‍රශ්න වෙලා තියෙන්නේ. අපි පර්යංකයක ගන්න ප්‍රයත්නය එදින්දා ජීවිතයේ අපි කායික වාචසික ක්‍රියා සහ අපේ ජීවන රටාව එහෙම නැත්නම් ආජීවයත් එක්ක කිලින්ම බැඳීමක් තියෙනවා. ඒක නිසා අපි කවදාද ඒ විදිහට අසත්පුරුෂයන් අත ඉපදිලා අසත්පුරුෂ වැඩ කරලා අසත්පුරුෂ සහිත කර්ම ශක්තිය ඇති අපි ඒව කාටවත් දෙන්නේ නැතුව Tamangemයි දෝෂය කියලා දැනගෙන ක්‍රමයෙන් ක්‍රමයෙන් අසත්පුරුෂයන් අයින් කරමින් සත්පුරුෂයන් ලං කරගනිමින් හිතෙත් පහළ වෙන ඒ පාප හිතවින් නැත්නම් පාප විතක් අයින් කරලා සම්මා විතක් ඇති කර ගැනීම නිතරම සිදුවෙන දෙයක්. ඉතින් ඒකෙදී අපි සාක්ෂිකාරයෙක් විතරයි. මම කියන්නේ මට සාක්ෂිකාරයෙක් විතරයි. ඒක නිසා සාරිපුත් ආදී ස්වාමීන් වහන්සේලා ඇවිල්ලා බණ කිව්වත් අසත්පුරුෂයකට අප්‍රිය කරනවා සත්පුරුෂයකට ප්‍රිය කරනවා. ඒක සාරිපුත්‍ර සාන්ත කරන දෙයක් නෑ. සාරිපුත්‍ර සාන්තේ සත්පුරුෂ සත්පුරුෂ බෙදෙන්නේ මේ බලයි. බණ කියන්නේ ඒක සත්පුරුෂ ජානන්සේ සඳහන් කරනවා. ඔබ ලැබෙන ප්‍රතිඵල ගැන හොයන්න යන්න එපා. ප්‍රතිඵලය අනුව තීවීක්ෂා ගන්න පුළුවන් තමන් මේ ඕවාදන ශාසන ඇත්ත වශයෙන්ම මෛත්‍රියෙන් අනුකම්පාවෙන් කරනවනම් ඒකට විරුද්ධ වෙන මිනිස්සේ අසත්පුරුෂයි. ඒකට කිට්ටු වෙන එක නයි කාන්තාව ගන්න එක නයි සත්පුරුෂයි. ඒක නිසා අංගක් ජනප්‍රිය වෙනවයි කියලා කියන්නේ මොකද්දෝ පටවයි. කාගේ හරි බණ ගොඩාක් ප්‍රසිද්ධයි කියලා කියන්නේ කොහොමඩක්වත් වෙන්න බැරි එක. එහෙනම් බුදුජානනාති ඉන්න කාලේ සෑහෙන ගාණක් ඔයිට වැඩිය අතර දිශාවේ නිවන් දකින්න තිබුණා. බුදුජානනාති බුදු වුණත් ඒකට පෙරම් පුරාණ ආපු කට්ටිය තමයි කරගත්තේ. මේ මන්දෝත්සාහය කරන්න මම කතා කරනවා නෙමෙයි ධර්මයේ ගැඹිරත්වය. එහෙම නැත්නම් ශාසනයේ තියෙන ගැඹුරු තීරුම් අරගන්න ඕනේ. ඒ කියලා පත ගහලා නිකන් ඉන්නවා කියන එක නෙවෙයි. Taman ඒක ඉදිරියට දියුණු කර ගැනීම සඳහා අභ්‍යන්තර වශයෙන් අභ්‍යන්තර ශාසනයත් හදා ගන්න ගමන් බාහිර ශාසනය කියනවා අපි ඇසුරු කරන කට්ටිය එහෙම නැත්නම් අපේ ජීවන රටාව එහෙම නැත්නම් අම්මා ආජීවය අපේ ක්‍රියා අපේ වචන හැම එකක්ම එකිනෙකට ප්‍රතිඋත්පන්න වෙනවා. ඒ හැම දෙයක්ම අපි ඊගාවට එන චිත්තක්ෂණ ඊගාට එන දවසේ ඊගාට එන අවුරුද්දේ අලුත් කරගෙන ඒ සත්පුරුෂ භාවයට තනවා වඩා ගැනීම වගකීම මුලින් ධර්ම මාර්ගයේ පෙරමෙන මුල් කාලේ විශාල වශයෙන් පෞද්ගලිකව අපිට බලපානවා ටිකක් කල යනකොට නම් ධර්මය අපිට පෙන්ලා දෙන්න පටන් ගන්නවා මෙන්න මේක හොඳ දේ මේක නරක ආධුනික කාලේ ඒක දුමාකාර විදියට තමන්ගේ පුද්ගලික ශ්‍රද්ධාවමස කුසල ඡන්දේ මත අධිමුඛය ගන්න බලන්න හොඳා පැවතිලා තියෙනවා. ඉතින් ඒකෙදී අපි ගොඩක් දෙනෙක් කැමැති දර්ශනයේ කිට්ටු ගැඹුරට කිට්ටු තමන්ගේ ආකල්ප නැත්නම් තමන්ගේ සංකල්ප තමන්ගේ විතක්ක තමන්ගේ ਵਿਚාර කොහොමද හසුරවගන්නේ? ඒක තමයි අද භාවනා ටෙක්නික්ස් කියලා නැත්නම් කර්මස්ථාන කියලා උගන්වන්නේ. ඒක වැදගත් නැතුව නෙමෙයි ඒක වැදගත්. නමුත් ඒකට යන අතරවාරේදී බාහිර ලෝකයක් එක්ක තියෙන සම්බන්ධතාවය පිළිබඳ අපේ පිළිබඳව ඇඟීමක් නැත්තම් අපි ගඟට ඉනි කපනවා වගේ ඒක ඒකයි අද ඇමරිකානු බුද්ධ ආගම දිහා බලනකොටයි ලංකාව වගේ සම්ප්‍රදාන කුල රටක තියෙන බුද්ධ ආගම දිහා බලනකොටයි ඒක ලෝක දෙකක්. ඇමරිකාව වගේ රටක කොහොමඩක්වත් සත්පුරුෂයෙක් ඇත්තෙම නැහැ. ඉන්න හරියක් ඉන්නේ තන්නේ කර පිසාච ප්‍රේතිය. තන්නේ කර කාම ලෝකයක් තියෙනවා. හැබැයි ඒ කාම ලෝකයෙන් පෙළලා තියෙන බුද්ධ ආගම ඕනයි කියලා සතිය ඕනයි කියලා ඒගොල්ලෝ ඒක කියාපානෝ ලංකාවට වැඩියි. නමුත් තාමවත් ඒගොල්ලෝ නිවන ප්‍රාර්ථනා කරන්න දන්නේ නැහැ. ඒගොල්ලන් වල තියෙන්නේ මේ දේවල් කරලා හොඳට වැඩි කල ජීවත් වෙන්නයි, ලස්සන ජීවත් වෙන්නයි, සිහිය වැඩි කරන්නයි, රිලඩෝග තනිප කරන්නයි, নানা ආකාර දේවල් කියනවා. ඒක උනත් ලොකු දෙයක්. නමුත් ඒකෙන් පේනවා ඒගොල්ලන්ට පියවර දෙක තුනක් එකතරේ යන්න බෑ. එක පියවරක් තබා ගන්නවත් බැරුව කකුලක් කුසල කකුලක් තියාගන්න බැරුව ඉන්න જાතියක්. නමුත් ලංකාව වගේ පැත්තෙන් බලනකොට අපිට ඇත්තටම අපේ අම්මලා තාත්තලා දීපු මේ උරුමයත් එක්ක අපිට ওই පියවර දෙක තුනම තේරුම් ගන්න ඉච්චර අමාරුයි. හැබැයි යතින් බලනකොට දුරවලයි. අපි යතින් බලනකොට හරි දුරවලයි. අපිට කල යුත්තේ අපි කරන්නේ ඒකයි අපිට මේ ගාතාවල් කියනකොට මතක් වෙලා ඉන්න තියෙන්නේ. මිච්ඡර පැහැදිලිව තියේදී අපි වටපිට බල බල අරයා කරන්නේ මොකද්ද මෙයා කරන්නේ මොකද්ද කියලා තේ පරබහන මිසක්කා කල යුත්තේ කරන්නේ. ඒක මතු කරලා දීම එහෙම කාට හරි එහෙම පෙන්ලා දීම කියන්නේ අර සංවේගයේ පාලකෙට. සංවේගය පහල කරපුවා ඊදීන සා ගන්නත් ඉඩ තියෙනවා. වහ කණ්ඩ ඉඩ තියෙනවා. හරියට කාරණාව තේරුම් ගන්න. නමුත් අනිත් පැත්තෙන් තේරෙයි ඉදිරියට යන්නේ නැති වෙන්නේ බාහිර බලපෑමක් නිසා නෙමෙයි අපි මේ බරපතලකම මේකේ තියෙන ගැඹිරත්වය දන්නේ නැතිකම. මෙච්චර අවස්ථාව හම්බෙලත් අපි වටපිට බල බලත් එපර බල බල ඉන්නවා. බබා ඉන්නවා. අරයා කරන්නේ කොහොමද? මෙයා කරන්නේ කොහොමද? මේ කිරුවොත් හරියයිද? නොකරයිද කියලා ඒ කියන ඒ විචිකිච්ඡාව එහෙම නැත්නම් ඒ සැකය වගේ අවිද්‍යාවක් මිසක අපට ඉදිරියට යන්න වෙන බාධාවක් නැහැ. උදාහරණයක් වශයෙන් ගන්න ඊට ඉස්සෙල්ලා තව ටිකක් ඉස්සරහට යමු. මේ මේ මේ ගාතාවට අටුවාව අර වගේ කතා ශරීරයක් පෙන්නනවා. අසජි කුණම්බසුක කියන ස්වාමීන් වහන්සේලා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේම ගෝලියෝ වෙලා කීටාගිරිය කියලා බලකරවුඩු බැඳගෙන දාව සත්කාර වැඩි කරන දායකව ඇති කරන විනයගරුක සංඝයාට එන්න බැරි වෙන්න පරිසරයක් හදාගත්තට පස්සේ සර්වචනන්සේ යත්තට ගිහිලා අවවාද අනුශාසනා කරන්න කියපු කතාව තමයි මේ ගාථාවේ කතා ශරීරයේ තියෙන්නේ. එතකොට අටුවාචාරින් වහන්සලා මේ නිදාන කතාව දෙනකොට අමතරව මේ වදෙය අනුශාසෙය අසබ්බාච නිවාරේ කියන වචන වලට විස්තර සපේනවා. ඒකත් සමහර විටක අපිට කාරණේ පිළිසුදු තේරුම් ගන්න උදව් වෙයි කියලා මට හිතෙනවා. ඒකෙත් කියන ඕවාද කියලා කියන්නේ අපි සිංහලෙන් අවවාද කියලා කියන්නේ. අනුශාසනාවට අපි සිංහලෙන් කෙලිම අනුශාසනා කියන වචනේ පාවිච්චි කරනවා. ඉතින් ඒකෙදී අටුවාචාරින් වහන්සේලා කියනවා අවවාද කියන එකෙන් අදහස් කරන්නේ වැරද්ද දැකලා අස්පනා පිට කියන අනුශාසනා කියලා කියන්නේ වැරද්දක් වෙන්නේ ඉස්සරලා මෙහෙම මෙහෙම ගියත් පුතේ මෙහෙම වෙයි. ඒ නිසා මේක කරන්න එපා. ඒ වගේම ඕවාද කියලා කියන්නේ කෙලින්ම මූණට කියන්නේ අවවාද දූතෙක් මාර්ගෙමත් කියවන්න පුළුවන්. අනුශාසන. අනුශාසන. ඒ වගේම උපමාවකට කියනනම් අවවාද කියනෙව්ව බේතකට රෝග ලක්ෂණ වලට සුව කරන බේත් කරනවා වගේ වැඩක්. අනුශාසනා කියන්නේ ලෙඩ නොවීම පිණිස දෙන හේදකම. ඉතින් මේ දෙකෙන් අවවාද වලින් එක කෘත්‍යයක් කරනවා අනුශාසන වලින් එක කෘත්‍යයක් කරනවා. ඒක නිසා භාවනා කරනකොටත් ඒ වෙලාවේ මතුවෙන මතුවෙන ප්‍රශ්න අනුව කමඨාන් සුද්ධ කිරීමෙන් අවවාද දෙන්න පුළුවන්. මේක කරලා තියෙන්නේ මේක නිසායි මෙහෙම නිසායි කියලා. නමුත් ඒ ඒ ප්‍රශ්නය, ඒ කෙලෙසය, ඒ දුර්ලභම නැවත මතු නොවීම සඳහා ශික්ෂණයක් අවශ්‍යයි. මතුවෙච්ච ප්‍රශ්නට උත්තරේ කමඨාන් සුද්ධ කිරීමෙන් කරන්න පුළුවන්. නමුත් නැවත ඒ තතරපත් නොවීම පිණිස අවශ්‍ය ශික්ෂණයකුත් තියෙනවා. ඉතින් මේ දෙකේදී වෙදකම සහ හෙදකමේදී අපි හොඳටම දන්නවා වෙදකමට වැඩිය හෙදකම ලොකුයි. ඔත් ලෝකයේ හරස් කර දියා බලන්න වේදකමට සලකන සැලකිල්ලෙන් දශමයක්වත් සලකනවා කියලා හෙදකම. කොහොක්වත්. කොහොක්වත් නෑ හෙදකම කියන එක සැන්ටි බෝට්ටෝ ඊට වැඩි. දොස්තරගේ වැඩේ වෙන වැඩක්. අපි දොස්තරට සලකන සැලකිල්ලයි සැන්ටි බෝට්ට සලකන සැලකිල්ල බලපුවම සැන්ටි බෝට් ග්‍රාම සේවක කෙනෙක් ගන්නවත් ගණන් ගන්නවා. දොස්තරලට පාවට දාලා අපි පිළිගන්න ලෑස්ති. මෙන්න මේ தত্ত্বය බුදුරජාණන් වහන්සේ ද අනෙකුත් ශාස්ත්‍රඥ වහන්සේලා අතර හොඳටම කැපී පෙනෙනවා. බුදුරජාණන්සේ වෙදකම හෙදකම දෙකම කරා. නමුත් හුඟක් තරංග ගහන්නේ හුඟක් ජාතක කතා ලියන්නේ වෙදකම සම්බන්ධයි. නමුත් බුදුරජාණන්සේගේ පණිවිඩය යන්නේ හෙදකමටයි. අද ඇමරිකන් බුද්ධාම කියන්නේ වෙදකමක්. එදකමට ගන්නම බෑ. ඒක නිසා ඇමරිකාට බුද්ධාම ගෙච්චි මුනිඳ ජීතුමා කිව්වා ඇමරිකාවට හෙදකම සම්බන්ධ ලෙඩ රෝග සුව කිරීම සම්බන්ධයෙන් බුද්ධාම බොහොම ජනප්‍රිය වෙයි. කවදාකවත් ලෙඩ ඇති නොවීමට ශික්ෂාව නම් කවදාකවත් කරන්න බැහැ. කවදාකවත් කරන්න බැහැ. ඒගොල්ලන්ට ඕන කරලා තියෙන්නේ ඇමරිකන් තාලට බුද්ධ ආගම හරව ගන්න මිසක් ඇමරිකන් කාර්ය බුද්ධ ආගමට හැරෙන්න කැමති. ඉතින් යටි වලට හරීම මන්දෝත්සාහය කරන සුළුයි ඒ මනසගේ හැටි. නමුත් අපි ලංකාව වගේ ඉඳලා බලනකොට පිටගත් ඒ වගේම දුර්ලභම ගැක් තියෙනවා. අපි ශික්ෂාව ගැන කතා කරාට ඒ ශික්ෂාව නිවනට යොමු වෙච්ච එකක් වෙලත් නැහැ. ඉතින් ඒක නිසා අවවාද අනුශාසනා කියන දෙකේ තියෙන අතුවාචාන් වහන්සලා පෙන්වන්න හදන මේ ಗುಣ දෙක පැතිකඩ දෙක ඉලක්කෝ කරන ගලාට අවශ්‍ය කරන රෝග නිවාරණ ක්‍රමය රෝග ලක්ෂණ නිවාරණය සහ මූල රෝග හේතු හොයාගෙන නිවාරණය කරන මේ දෙකෙන් ඉදිරියට යන්න යන්න යෝගාචරය මුලදී මුලදී අවවාද තමයි ගොඩක් ඕන කරන්නේ වැඩි කරන්න ගියාම අර මේ වගේ ප්‍රශ්න මතුවෙනවා. මෙතන අඩු පාඩුකම් වෙනවා. ඒක වෙලාවට තනවා වඩන්න. වෙයි ඒත් එක්ක මෙයාට මතක් කරලා දෙන්න ওই ප්‍රශ්නේ එන්නේ මෙන්න මේ වැරදි පුරුද්ද නිසා. මේ මේ මානසික ක්‍රියාව නිසා, කායික ක්‍රියාව නිසා, වාචික ක්‍රියාව නිසා. ඒ නිසා මෙන්න මේ මේ දේවල් කැපකලොත් මත්තට ওই ප්‍රශ්න නොඉඳී ඉඳී තියනවා කියලා හැම වෙලාවෙම අනුශාසනා කරන්න. අවවාද දීලා අනුශාසනා කරන්න ඕනේ. නමුත් ආධුනික යෝගාවචිත අනුශාසනාවලට බීදී ඇහෙන්නේ නැහැ. එයාට ඕන කරලා තියෙන ඉක්මනට ඉක්මනට ආවාද ලබා ගන්න කරන කරන බහනාවට කමඨාන් සුද්ධ කරනවා. නමුත් ඉදිරියට යනකොට යනකොට යාටම තේරෙන්න පටන් අර ගන්නවා මේ ශෝක ලක්ෂණය නැවත නැවත මතුවෙන්නේ මෙන්න මේ අහවල් අහවල් මගේ තියෙන කායික දුස්චරිත නිසා නැත්තම් නොගැලපෙන කන් නිසා. වචනේ දුස්චරිත කන් නිසා. හිතේ දුස්චරිත කන් නිසා. ඒ නිසා මම ඒන් වැලකීමට කටයුතු කරන්න ඕනේ කියලා අව අනුශාසනාව තේරුම් ගන්න මට්ටමට ගියාට පස්සේ එයාට Tamanටම අවවාද කරගන්න පුළුවන්. තේරෙන්න පටන් අර ගන්නවා මේක කවුරුත් කරන දෙයක් නෙවෙයි මගේම ඇබ්බැහි නිසා, මගේම රුචර්ජකම් නිසා, මගේම පෞරුෂත්ව ලක්ෂණ නිසා මම අලුතෙන් කර්ම වේග ඇති කරනවා. ඒ කර්ම වේග ਦਿੱත්ත ධම්ම වශයෙන්ම එනවා තමයි. නැත්නම් පෙර ආත්මනිමුත් යම් දවසක මේ ඕවාද අනුශාසනා කියන දෙකම තේරෙන්න පටන් අරගත්තොත් එදා තමයි යා සදාචාර සම්පන්න සදාචාරාත්මක වගවීමක් ඇති සීලය කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න. ඒකට කියනවා අරියකන්ත සීලය. අවික්කප්පසාද සීලය ඊට තේරෙනවා මේ මෙතෙක් කල මම මේ යම් යම් දුෂ්කරතාවට මැදි වුණා නම් ඒ දුෂ්කරතාවට මැදිුනේ මගේම කාය කර්ම වචී කර්ම වල තියෙන දොස්. ඒ නිසා මම පරිණත කරපු කාය කර්ම වචී කර්ම වලට කරදර පීඩා ආවත් මම කාටවත් චෝදනා කරන්නෙත් නැහැ. මම අයිතිවාසිකම්ල හටම් කරන්නෙත් නැහැ. මොකද ඒවා මම කරපු දේ. ඉස්සරහටත් මම පුළුවන් තරම් අඩු ගානේ වීතික්‍රම කෙලෙස් සම්බන්ධව කයෙන් වචනයෙන් වෙන කෙලෙස් සම්බන්ධව දුවාන්තරන් සමාජයේ සාක්ෂියට තියාගෙන කාටවත් කාගත් මානසිකත්වයට බාධා කරන්නේ නැතුව මම ඉදිරියට යන්න බලනවා කියලා ඒ සදාචාරාත්මක වගකීම ආපු දාසේ බුදු ජානන්සේ කියනවා ඉන් එහාට මගේ වගකීම මට ඕන කරලා තියෙන ඔච්චරයි. මිනිස්සෙක් මම හදන්නේ යා සදාචාරාත්මක වගකීමකට ගියා නම් ඉතුරු වෙලාට තියෙන සමාධිය හදන එක ප්‍රඥා හදන එක ඒක යකඩ මල්ලට ගුල්ලෝ ගැහුවා නම් හාල් මල්ල ගුල්ලෝ ගහන ගැන අහන්න දෙයක්. එනිසා ඉස්ලාම් මුද්‍රජානන්සේ පෙන්වන්න හදන්නේ සෝවාන් මාර්ගයේදී ඇතිවෙන මේ අවික්කප්පසාරය. ඒක බුදුන් වහන්සේගේ ඇති අවික්කප්පසාරය තමයි ධර්මයේ කෙරේ සංඥා කරේ වගේම තමන්ගේ සීලය පිළිබඳ නොසැලෙන සදා. මේ තාක්කල් යම් විදියකට චෝදනා කරනවා නම් යම් විදියකට අපි අයිතිවාසිකම් ඉල්ලනවා නම් ඒ මනුස්සයාගම තාම අවික්කප්පසාද සීලී කියන එක තේරිලා නැහැ. එයා හිතන්නේ මේ සර්වබලධාරී දෙයන්නාන්සේ මට අවශ්‍ය ප්‍රමාණය දීලා නැහැ. නැත්නම් ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදී නෑ. ඒ නැත්නම් අල්ලපු ගෙඩියෙන් මිනිහා ඌණියම් කරලා තියෙනවා. ඒකයි මට මේ දුක් එන්නේ කියලා අපි හැම වෙලාවෙම බාහිරේ තම්බි කෙනෙක් හොයනවා දුක් දෙන්න. දුක් ගන්න රාල කෙනෙක් කරනවා. කවදාකවත් කවුරක්වත් විශ්වාස කරන්නේ මේ දුක් කියන්නේ තමන්ගේම කාය කර්ම වචී කර්ම කියලා හිතන. ඒ මදිවට අපි ඒක ගහපා දෙන්න දුමාකාර න්‍යායවල් හදනවා. නමුත් කවදා හරි ඕවාදාන ශාසන දෙකම තේරුම් ගත්ත එක නයි කියන අපි කිව්වොත්. සීක தත්ත්වයටපත් වෙච්ච කෙනා අවවාද පිළිබඳව විමුක්තියකුත් ලබනවා. එයාට තේරෙනවා Tamanට අවවාද කරගන්න පුළුවන්. නමුත් එයාට අනුශාසන අධිකටම අවශ්‍යයි. මොකද සීල ශික්ෂාව අතින් සම්පූර්ණ වුණාට එහෙම නැත්නම් අවික්කප්ප සද්ද සීලියාවට යට සමාධිය හදාන්න තියෙන ප්‍රඥාව හදාන්න. ඉතින් මේ විදිහට දිගට යන ගමනක භාවනා කරන කෙනෙකුට ආධුනිකයට අවවාදනුශාසන දෙකීම අත්‍යවශ්‍යකමයි. ඉස්සරහට යනකොට යනකොට අනුශාසනාවෙන් බේර ගන්න පුළුවන් ගතියක් තියෙනවා. ඒක නිසා බුදුජානන් වහන්සේ දේශනා කරනවා යම් කිසි කෙනෙක් අරියානන්දස්සාවි අරිය ධම්මේ කෝ විදේ අරිය ධම්මේ සුවිනීතෝ ආර්යනංශලා දැකලා තිනවනේ අරිය ධර්මයේට දක්ෂකමක් තිනවනේ ඒකේ හැසිරීලා ඒ දක්ෂ මේ මේ ආර්ය ධර්මයේ ආර්යනංශලා දන්න ආර්ය ධර්මයට විවෘත වෙලා තිනවා ආර්ය ධර්මයේ හැසිරීලා තිනවා සත්පුරුෂානන්දස්සාවි සත්පුරුෂ ධර්මේ කෝ විදෝ සත්පුරුෂ ධර්මේ සුවිනීතෝ සත්පුරුෂයන් දැකලා තිනවා සත්පුරුෂ ධර්මය කියන්නේ මොකක්ද කියලා දන්නවා. සත්පුරුෂ ධර්මය උත්සාහ කරලා තියෙනවා. ආන් එහෙම කෙනයි අරියාණං අදස්සාවි අරිය ධම්මේ අකෝවිද අරිය ධම්මේ අවිනීතෝ සප්පුරිසාණං අදස්සාවි සප්පුරිතම්මේ අවිනීතෝ සප්පුරිතම්මේ අකෝවිදෝ ආනේ දෙක ගත්තාම මිනිස්යන් අතර දෙවියන් සහ තිරිසනු වෙමු. යම් කිසි කෙනෙක් කාර්යයන් අතර දැකලා සත්පුරුෂයන් දැකලා තියෙනවා නම් ඒ කෙනාගේ හැසිරීමත් නැත්නම් ආකල්ප සම්පත්‍යත් ඒ කෙනාගේ විකල්ප ඒක නාගේ විතක්ක. ඒක නොදකපු කෙනාගේ ආකල්ප සම්පත්‍ය විතක්ක යාත් බලනකොට එකම බත්තලිය කන දෙන්නගේ සම්පූර්ණ දෙකක් ඇති වෙනවා. ඒක නිසා මේක එක්කෙනෙකුගේ චරිතෙත් ඇති වෙන්න ඉඩ තියෙනවා. සම්පූර්ණ අසපෘසත්වයේ ඉඳලා සපෘසත්වයේ ඉන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒක අපිට බොහොම බලනකොට පේන තියෙන මුළු ලෝකයක් අලන කරන බණක් වගේ. එහෙම නැත්නම් මුළු තුන් කාලෙම අල්ලන කරන බණක් වගේ. බොහොම සරලව. නැත්නම් බොහොම ප්‍රායෝගිකව කියා ගන්න පුළුවන්. යම් වෙලාවක යම් කෙනෙක්ගේ හිත සතිය එළඹිලා තියෙනවනම් ඒක සත්පුරුෂයි. යම් වෙලාවක සතිය එළඹිලා නැත්නම් අසත්පුරුෂයි. මේ විදිහට බොහෝම සරල තැනකට ගත්තාම ඒ කෙනෙකුට දන්නේ නැහැ එළඹ සිටි සතිය කියන්නේ මොකද්ද? එළඹිති නැති සතිය කියන්නේ මොකක්ද? ඒකත් වර්ණ ගන්න විදියක් නැහැ. මොකද බුද්ධ ආගමේ මේ වචනේ පාවිච්චි වෙන්නේ නැහැ. සතිය කියන වචනේ බුද්ධ ආගමේ නැහැ. අපේ සතිය බුද්ධ ආගමේ තියෙන ජාතක කතයි, පින්පව් දෙකයි, පින්කම්ුයි මේක හාස්‍යයට ලක් වෙලා තියෙනවා. ඒ තරම්ම බුද්ධ ආගම වවාගෙන කරන බිස්නස් එකක් කරගෙන තියෙනවා. ඒ තරමටම සතිය බුද්ධ ආගමෙන් අයින් වෙලා තියෙනවා. ඒ නිසා අපිට බෞද්ධයන්ට බවා නිකාය නායක හඳුනනවත් කියලා දෙන්න වෙනවා සතිය කියන්නේ මොකක්ද? එකක් සතිය කියලා දෙන්න වෙනවා, දෙක කියන්න වෙනවා, මෙච්චරයි බුද්ධ ආගම කියන්නේ. ඒ දෙකටම යාම්තු විරුද්ධ වෙන්න ඉඩ තියෙනවා. මේ රෙකෝඩ් දෙන්න එපා දාන්න එපා පිට තැන් වල මොකද අනික ගන්න ගල් ගහන්න ඉඩ තියෙනවා. ඒ ධර්මයටම අපේ බෞද්ධයාගේ ඔළුව කුරුවල් වෙලා තියෙනවා. ඒකට හේතුව પરම්පරාවෙම බහුජනතාවක් ගෙනියලා තියෙන ක්‍රමය. ඉතින් මේ වගේ පුංචි කරලා ගත්තේ නැත්නම් මම හදන්න පින්න කරන්න හදන මේ කාරණා මතු කරන්න බැරි නිසා මම මේ හිතෙන්න කමක් නැහැ කියලා කියන්නේ. ඉතින් ඒ නිසා අපිට මේ සතිය හඳුන්වා දීමේදී අප්‍රමාදී හඳුන්වා දීමේදී ගොඩාක් උපමාන අවශ්‍ය වෙලා තියෙනවා. මොකද ඉතිහාසයේ කොහෙදී හරි තැනක අපි මේ පොදිය පැත්තක තියලා ඇවිල්ලා තියෙනවා. අලුතෙන් සිද්ධ වෙනවා දැන් මේ සතිය කියන්නේ මේකය අප්‍රමාදී කියන්නේ මේකය මේක මේ ලබා ගන්නට බාහිර මොකක්වත් අවශ්‍ය කරන්නේ නැතය අපිට ඒ සඳහා ත්‍රිපිටක දැනුමක් හෝ අභිධර්ම දැනුමක් හෝ වෙනම න්‍යායක් අවශ්‍ය නැත අවශ්‍ය කරලා තියෙන්නේ මේක අඬ කැමැත්ත මේක ඕනයි කියන කුසල ඡන්දය අවශ්‍ය කරන්නේ කියලා කිව්වොත් ඒක පෙන්වන්න පුළුවන් ඕනම වෙලාවක යම් කෙනෙක් මම දැන් මෙතන ඉන්නවා කියලා දන්නවනම් සත්පුරුෂයි. මම දැන් මෙතන නැත්නම් අසත්පුරුෂයි. එච්ච ඒ වගේ බොහෝම සරල දෙයක්. ඉතින් මේකේ මේක වර්ණනගෙනකොට මේක අර්ථකථන දෙනකොට කියන්න වෙනවා සංසන්දනාත්මකව සාපේක්ෂුම්ගේ අනිත් පැත්ත. මම අතීතනාගතයේ දෙකේ ඉන්නවනම් දැන් නෙවෙයි. මගේ හිත අතන මෙතන සැරිසරනවා මෙතන නෙවෙයි. මම ආර්යමයා ගැන හිතනනම් මම නෙවෙයි. ඒ නිසා අපි ජීවිතයක් ගත්තාම සංසාරයක් ගත්තාම දවසක් ගත්තාම අපේ හිතවිලි කොයි වෙලාවෙද මේ මම දැන් මෙතන කියන ලිග්ගල් තුන උඩ හිටින්නේ. කොච්චර වෙලාවක අපේ හිතවිලි ඇඟටත් නොදී හිතටත් ගුරටත් හොරා අතීතනාගතේ සැරිසරනවා. අතන මෙතන සැරිසරනවා. ආර්යමයා ගැන හිතනවාද? මේ හැම වෙලාවකම අපි අවවාද වලට කැමතිත් නෑ අනුශාසන වලට කැමතිත් නෑ හිත අසභ්‍යයි. ඕවදයි අනුසාරී අසම්භාෂ නිවාරයි. බුදුරජාණන් වහන්සේ කියන්නේ ඔය ඔක්කොම බලක් කරනවා. අවවාද පිළිගනින් අනුශාසනා පිළිගනින් ඔය අසභ්‍ය වැඩේ අයින් කරපන්. එහෙමනම් හැකිතා සියද වියක් ගන්න බෑ. ඒකට අපිට සම්මා සම්බුද්ධ වෙන්න නැත්නම් පරිනිර්වාණයට යන්න. නමුත් දවසක් තිස්සේ කල්පනා කරලා එක චිත්තක්ෂණය දවසකට මම දැන් මෙතන ඉන්නවා කියන එකයි මගේ මුළු සංසාරෙම වටිනාම පින්කම. මේකට තමයි මම මේ සුදු ඇඳගෙන නාගෙන ඉසහෝදා දාගෙන පිරිසිදු වෙලා ඉන්නේ. මේක මගේ අම්මා අප්පා මට කියලා දුන්නා ඒක වෙනම කතාවක්. මට මෙතෙක් හම්බෙච්ච එකම ඉස්කෝලේක ගුරුවෙක්වත් ප්‍රොෆෙසර් කෙනෙක්වත් විශ්වවිද්‍යාලයකවත් මම මොකක්වත් නැහැ. ඒත් මේක තමයි බුදුරජාණන් වහන්සේ කියපු පණිවිඩේ. ඉතින් මට ඇයි බැරි දැන් මේක කරන්න කියලා යම් කිසි කෙනෙකුට කොසල ඡන්දයක් පහළ වුණොත් ඒක නා තමන්ට තමයි සත්පුරුෂෙක් වෙනවා. සත්පුරුෂ ධර්මයකට ඇහුවා කෙනෙක් වෙනවා. සත්පුරුෂ ධර්මයේ හැසිරෙන්න පුරුදු වෙච්ච කෙනෙක් වෙනවා අඩු ගන්න දවසකට එක චිත්තක්ෂණයක්වත් මේ මම දැන් මෙතන ඉන්නවා කියන අත්දැකීමට උත්සාහ කළොත් ඒක නා ඊට පස්සේ ආර්ය මාර්ගයට වැටිච්ච කෙනෙක් බවට ඒ වැටිච්ච කෙනාට ඒ ඇති කරගත්ත චිත්තක්ෂණයට සාපේක්ෂව ඇති කරගත්තේ නැති චිත්තක්ෂණය අතීත නාගත හැසිරෙන චිත්තක්ෂණ අලයා ගැන කතා කරන චිත්තක්ෂණ අතන මෙතන ගැන කතා කරන චිත්තක්ෂණ වල තියෙන වෙනස බලන්නේ සාපේක්ෂතාවාදයේ අනුව විශාල තමන්ගේ කියලා අත්දැකීමක් ලැබෙනවා. අපිට පුළුවන් කොච්චර දෝ කිසිම එකම චිත්තක්ෂණයකත් වර්තමානයේ නොසිට අරයමයා කියන කතාවල් හැටියට බලලා ඌ ඌ ඌ අතීතය අනාගතය ඉන්නේ කොහොඳ නැහැ තමයි. අතර මෙතන අනේක හොඳ නැහැ තමයි. අරයමයා ගැන හිතන තමයි කියලා අපිට ඕන තරම් සාදු කියන්න පුළුවන්. නමුත් Tamanට බුද්ධියක් නැත්නම් එකම චිත්තක්ෂණයක්වත් මේ මම දැන් මෙතන ඉන්නකොට මෙන්න මෙහෙමයි දැනෙන්නේ මෙහෙමයි මේක අත්දකින්නේ කියලා එයා මේ වතුර දැකලවත් ඇති මිනිස්සෙක් ගොඩ ඉඳලා පීනන් ටිකන ගන්නවා. කවදාකවත් බෑ පීනේ සාත්‍රික දක්ෂකම ගන්න එචල වතුර බයිද. වතුර බහිනවයි කියලා කියන්නේ එක චිත්තක්ෂණයක හෝ මම දැන් මෙතන ඉන්නවා කියන එක සත්පුරුෂ ධර්මයේ වශයෙන් සලකලා උත්සාහ කළා තියෙනවා. හැබැයි ඉතින් තව මේ කියන ධර්මයේ මේ විදියටම ක්‍රියාත්මක වෙන්නේ නැහැ ලෝකෙ. එක චිත්තක්ෂණයක් මම දැන් මෙතෙන්ට ආවට ඒ චිත්තක්ෂණේ මම දැන් මෙතන ඉන්නවා කියන අවබෝධය ගන්න බෑ. ඒ චිත්තක්ෂණේ ඒ තරම්ම සුළු නිසා එක චිත්තක්ෂණයක මම දැන් මෙතන ඉන්නවා කියලා ගන්න චිත්තක්ෂණය වර්තමාන මොහොත චන සම්පත්‍ය කස කැවෙන්නේ. Java කැවෙන්නේ. Java කැවුනට පස්සේ තමයි තීරණ පටන් ගන්නෙ. මෙන්න මෙච්චරක් ගියාට පස්සේ තේරෙනවා මම මේ හිතියේ මෙන්න මේ තරම් වේගෙක මෙන්න මේ චිත්තක්ෂණය. ඒක බුදුහාමුදුරු දැනගත්තට වැඩක් නෑ. චිබ්බචක්කු ඥානෙ තියෙන එක දැනගත්තට වැඩක් නෑ. වැදගත් වෙන්නේ තමන්ම දැනගන්න ඕනේ. චිත්තක්ෂණයට ගියා මදි. ඊබා දැනගන්න. ඒකට කියනවා හොඳ වෙලා මදි හොඳ බව පේන්න තියෙනවා. උසාවියේ යුක්තිය ඉෂ්ට වුණාට මදි උසාවියේ තේරෙන්න යුක්තිය සාදා. ඒක නීතිය දැන් නඩුකාරයට දේවල් තේරෙන්නට හරියන්නේ නැහැ. නීචේ දන් නැතිතර තේරෙනවා නම් උසාවියට වඩන කාටත් තේරෙන සාධාරණ යුක්ති ඉෂ්ට උනා. ඒ නිසා යුක්ති ගහගත වෙන්නත් ඕනේ යුක්ති සාධාරණ කෙනෙකුට තේරෙන්නත් ඕනේ. මෙන්න මේ දෙක කරන්න පුළුවන් එකම සතා මනුස්සය විතරයි. වර්තමාන මොහොතේ යන්න පුළුවන්. වර්තමාන මොහොතේ ගියාට පස්සේ ඒකට සමාදම් වෙන්න පුළුවන්. නෑ නෑ මම මේ අතීතනාගත නෙවෙයි. අතන මෙතන නෙවෙයි. අරයම යන්නේ වර්තමාන හිතී කියලා. ඉතින් මම මේ කියන්න හදන්නේ වර්තමාන මොහොතට හිත ඇවිල්ලා ඒ චක්‍රයේම ඒ පතයේම ඒ වීදියේම කැරකි කැරකි ඉන්නකොට තමයි මම දැන් ඉන්නේ මේ වර්තමාන මොහොතේ කියලා තේරුම් ගන්න පුළුවන්. ඒක නිසා ගිය ගමන්ම අපිට ඒකේ ආනිසංස ලැබෙන්නේ නැහැ. එනිසා අභිධර්මය එතන චිත්ත වීදි ගැන කතා කරන පසුකාලීන ආචාර්යවරු සඳහන් කළා තිබුණා. අඩු ගාණ චිත්තක්ෂණ හතරක් යන්න ඕනේ ගියාට පස්සේ තමයි තේරෙන්නේ දැන් මං ඉඳලා තියෙන්නේ මේකේ කියලා තේරුම් ගන්න. ඉතින් ඒක තේරුම් ගත්තේ නැත්නම් අපි හිටියයි කියලා හිතපෙකේ ආනිසංස ලැබෙන්නේ නැහැ. වර්තමානයේ හිටියට වර්තමානයේ ඉන්න බවට සමාදම් වෙන්නේ නැත්නම් ඒක Taman සාදු කියලා අනුමත කරන්නේ නැත්නම් අපිට ඒකේ ආනිසංස ලැබෙන්නේ ඒක නිසා අපිට වැඩ දෙකක් තියෙනවා. සත්පුරුෂ ධර්මය අහපු කෙනාට, ආර්ය ධර්මය අහපු කෙනාට එකක් තමයි ඒ වර්තමානයේ අව සිටීම අප්‍රමාදේ නැත්තම් සතිය තමයි බුදුජානනාංශය අවුරුදු 45ක් තිස්සේ ඉගැන්වුවේ. නිසා මම බුද්ධ ශ්‍රාවකෙක් නම් බුදුජානනාංශය දේශනා කරපිට අගය කරනවා නම් මාත් මේකට යෙදිලා ගත කරලා බලන්න ඕනේ කියන මේක කරබැලීමේ ආශාවක් එනවා. ඒ කරබැලීමේ ආශාව ආවට මානසික අසහන තියෙන කට්ටියට මෙතෙන්ට එන්න බෑ. කායික රෝග තියෙන අයට මෙතෙන්ට එන්න බෑ. මිත්‍යා දෘෂ්ටි තියෙන අයට මෙතෙන්ට එන්න බෑ. ඒ නිසා කරපැලීමේ ආසාව පහළ වෙච්ච ඔක්කොටම මේ කරන්න බෑ. ඒ නිසා දෙක තමයි ඒක කරලා සාර්ථක වෙන්නේ. තුන ඒ බව තමන්ම වටහා ගන්න. මේ තුන වෙච්ච දවසේ නිවන කියන්නේ එතන තමයි. ඒක ඉන්නේ අර නිවන කියන එක එච්චරම ඉහළෝක දෙයක්වත් අරහේ දෙයක්වත් නෙවෙයි. මෙන්න මේ තුන කරන්ඩ කෙනෙකුට ලැබෙන ඒ ප්‍රස්තාව ඒක නිකන් ක්ෂණ සම්පත්තිය. මේ ලෝකේ තියෙන වටිනාම දේ තමයි වර්තමාන මොහොතේ එළඹීම කියලා දැනගන්න ඕනේ. ඒක කර බැලීමේ ආශාව තියෙන ඊට පස්සේ කරලා සාර්ථක වෙන්න. තුන සාර්ථක සුබ දරගන්න. මේ ටික වුණා නම් බුද්ධජනනාති අවුරුදු 2600 කලින් පහළ වුණා. ඇතැම් කොච්චරද ගානක හැවලා වෙන දිවිනක පහරමත් අපිට ප්‍රශ්නයක් නැහැ sannivedanayak වෙලා තියෙනවා. ඒක නිසා මේ කිව්වොත් කවුරු හරි උදේ ඉඳලා හැන්දෑනකම් ගිරිය පුප්පන කෑ ගහගෙන නිකල යුත්තේ වර්තමානට එන්න පමණ පැමිණීම පැමිණීම තමයි කියලා. ඒ ආවාදාන ශාසනා කරාට මේ සත්පුරුෂ පණිවිඩයට කීයෙන් කී දෙනාද කැමති? ඊතරම ලෝකේ අසප්පුරුෂ. ඊට පස්සේ අපි හිතමු මොනවා හරි පෙරපිනකට හරි කමන්නේ අපිට සත්පුරුෂ ධර්මයක් කියලා හැදිලා. තේරුණාට වතුර බහින් නැතු අපි පීනන් ඉගෙන ගත්තට හරියන්නේ නැහැ. ඒ නිසා අපි කොයි වෙලාවක හරි සීළු වැඩ බහා තබලා දෝතිම්ම මේක කරලා බලන්න එපා. උත්සාහ කරන්න එපා මට පුළුවන් ද මම දැන් මෙතන කියලා. අතීතනාගතයේ දෙකෙන් පරිබාහිරව අතන මෙතනින් පරිබාහිරව අරයමයාගෙන් පරිබාහිරව මේ චිත්තක්ෂණේ ඉන්න ඉතින් එතකොට ඕක සමාජ විද්‍යාවට විරුද්ධව යනවා දේශපාලන විද්‍යාවට විරුද්ධව යනවා ආර්ථික විද්‍යාවට විරුද්ධව යනවා මොකද අපිට මුළු ජීවිතේ පුරාම අධ්‍යාපනය කියලා උගන්වලා තියෙන වර්තමාන මොහොතෙන් හිත එළියට ගන්න හැටනේ මුළු අධ්‍යාපනයම කරන්නේ ඔච්චරයි. අද තියෙන අධ්‍යාපනයෙන් කරන්නේ කොහොම හරි වර්තමානයේ ඉඳ දෙන්නේ නැතුව අතීතය ඉගෙන ගන්නවට උපාදි දෙනවා ඉතිහාසඥයෙක් කියන. ඉතිහාසය ඉගෙන ගත්ත මිනිස්සුන්ට තෑගි දෙනවා. එක ළමෙක් ඉස්කෝලේ ගිහිල්ලා ඉතිහාස පන්තියට ලියලා ඇවිල්ලා. අල්ලපු ගෙදර ඇහුවලු ළමයාගෙන් මේ කොහොමද ඔයාගේ පුතා ඉතිහාස උත්තර දුන්නද කියලා. මෙයා ඉතිහාස දැකි මේ අම්මා කියනවා රාමන්ට අනේ බරන්ට ළමයා ඉපදින්නත් ඉස්සෙල්ලා ඒව අහලා තින් ඉතින් ළමයා කොහොමද ඊව ලියන්නේ කියලා. ඉතිහාස ගැන ඉපදෙන්න ඉස්සෙල්ලා ගුණ වරපයක්. අද තියෙන ඉතිහාස ගැන තනි ප්‍රලාපයක්. ඉතින් ඉතිහාසයට අපි ඩිග්‍රීස් දෙනවා PhDs දෙනවා ප්‍රොෆෙසර්ස්ලා ඉන්නවා. ඉතින් ඒ මනුස්සයා කොච්චරක් වර්තමානයේට වෛර කරනවද කියලා හිතන්න. නැත්නම් කොහොමද ඉතිහාසඥයෙක් වෙන්නේ? අනාගතයේ සැලසුම් කරන ෆිසික්ස් කරන කට්ටිය ඉන්නවා. මේ හැම මිනිස්සුම ඌත් ලනුව කාලා බර ගානකට දෙනවනේ ඔළුවේ උස්සන්න බැරි වෙන්න ලනුවක් දීලා PhD දෙනවා Nobel Prize දෙනවා මැග්සීසේ සම්මාන දෙනවා දීලා අන්දලා කාඩ්බෝඩ් උතුරු දාලා මේ බුදුහාමර කරන දෙයට විරුද්ධ විරුද්ධ ප්‍රකාශ කරනවා ආර්ථික විද්‍යාව කියන්නේ අනාගතය සැලසුම් කරනවා දේශපාලනඥයා කියන්නේ රට හදපන් අතන හදපන් මෙතන හදපන් අරයා ගැන කතා කරපන් මෙයා ගැන කතා කරපන් ඔබ ගැන කතා කරන එක මහා තුප්පහි වැඩ අපි වෙනුවෙන් අපි මං වෙනුවෙන් මං එක එකට වත් ඒක බොහොම නිහින වැඩක්. මොකද ඒක බොහොම ආත්මార్థකාරී වැඩක්. ඒ නිසා අපි වෙනුවෙන් අපි. ඉතින් අපි ගෙදර වැඩ ඔක්කොම දාලා යනවා අපි වෙනුවෙන් අපි. හරියට ඇඟට ශක්තියක් ධෛර්යයක් එනවනේ බැටරි charge වෙලා එනවනේ අපි හොඳ ෆිලැන්ත්‍රොපස්ලා අපි හොඳ දානපතිව අනුන්ගේ හිත සුවසලකන කියලා මේ කුෂ්ඨ තියෙන කට්ටිය තමයි ඔය කහලා කහලා සනීප වෙන්නේ කසාන හදාගන්නේ. ඒත් දැනති නිස්සද්දව කියනවා ඔය වගේ පිස්සු ලෝකයක් මේක. අසත්පුරුෂ ලෝකයක් මේක. සත්පුරුෂ ධර්මයේ කොච්චර තිබුණත් දැනගත්තත් අඩු ගානේ මැරෙන්න ඉස්සර උත්සාහ කරලා බලන්නවත් හම්බෙන්නේ කාකියෙන් කීර්ති කරනවා. අපි කිව්වොත් කාටර ගිහිල්ඹට දෙන්න තියෙන ලොකුම තෑග්ග තමයි මම මේ අත්දැකලා කියන්නේ. අඩු ගානේ දවසේ විනාඩි 5ක් වෙන් කරපම් මේ මම දැන් මෙතන බලන්න කියලා. විමර්ශයට පේන්නේ කතෝලික මිනිස්සු බුද්ධ ධර්ම කරන්න හදනවා වගේ. බෞද්ධයෙක් වර්තමානට ගන්න එක ඊට වැඩියම. ඊටත් පස්සේ ඔය ඕනම කෙනෙක් උත්සාහ කරලා බලන්න ඇත්තටම කරුණා මෛත්‍රිය තියෙනවා නම් වර්තමානයේ Taman ගිය බව කොහොමද සාතික කරන්න කියලා ප්‍රශ්නය අහන්න බෑ. සම්පූර්ණ අංජ බජල් ලෝකයක්. ඕනම භාවනාකාරී ඌ භාවනා කර්මස්ථානචාරය කළා ගන්න. අල්ලන්නේ කියන්නේ දැන් ඔයත් සත්පුරුෂ ධර්මයේ දන්නවා සත්පුරුෂ ධර්මයේ යෙදිලා තිනවා දක්ෂයි. කොහොමද දන්නේ වර්තමාන මොහොතේ හිටිය බව? අපිට කිසිම ක්‍රමයක් නෑ ඒක උරගා බලන්න. උරගා බලන්න නැතුව යන්නත් බෑ. වර්තමාන මොහොතේ මම ඉන්න බව උරගා බලන්න නැතුව ඉදිරියට ගමනකුත් නෑ. උරගා බලන්න මේ ලෝකේ කිසිම උපකරණයකුත් නෑ. කිසිම උපක්‍රමයකුත් නෑ. කිසිම ක්‍රමවේදයකුත් නෑ. Tamangeම ක්‍රමවේදේ විතරමයි. ආ කාගත් ක්‍රමවේදයක් වෙන්කර බලපාන. ඒ නිසා අපි ලක්ෂ වාරයක් වර්තමාන මොහොතට ගන්න ඕනේ. ගන්නකොට අසත්පුරුෂ හිත নানা ආකාර බිහිසුණු රුදු වේසමවා මගවව. වර්තමානට ගන්නකොටම අතීතය ගැන හිතෙනවා අනාගතය ගැන හිතෙනවා අරය ගැන හිතෙනවා මෙයා ගැන හිතෙනවා. ඒටි මේවා පිංකම් කියලා හිතෙනවා. ජේතවනාරාම දැක්කොත් හොඳයි කියලා කියනවා. අබේගිරි දැක්කොත් හොඳ නැහැ කියලා කියනවා. බුදුහාමුදුර දැක්කොත් හොඳයි කියනවා. දේවදත්ත දැක්කොත් හොඳ නැහැ කියලා තීන් කටකතන්දර පතන. වර්තමානයේ තියෙන එක වර්තමානයේ පවත්තන එක කටුස්සෙක්ගේ පිට උඩ මුතු ඇටයක් තියන්න හදනවා. බැලන්ස් වෙන්නේම නැහැ. ඒ තරම්ම අපේ හිත අසප්පුසයි. එيشා මෑතක ඉඳලා මම කියන කතාවක් තමයි අපේ මුළු ජීවිතේම කරන්නේ වර්තමාන මොහොතට වෛර කරලා. මුළු සංසාරෙම කොල්ල තින්නෙත් එච්චරයි. අපි දරුවන් උගන්වන්නෙත් ඔච්චරයි. අපි දෙන බුදුදෙලෙත් ඔච්චරයි. කොහොම හරි තව එකෙක් වර්තමානයේ තියන්න දෙන්නට ඇදලා දැම්මනම් ඔන්න ලොකු ලොකු පිංකම කියලා තමයි වැඩි තියෙන්නේ. බුදුජානක කියනවා මේක නෙවෙයි අසත්පුරුෂකම වෙයි තියෙන්නේ සත්පුරුෂකම නම් කොහොම හරි මිනිසෙකුට මේ සතිය කියලා දීපන් කියලා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ කොහොමද දන්නේ මම දැන් මේ චිත්තක්ෂණේ සතියෙන් හිටියයි කියලා. මේ කමඨාන් සුද්ධ කරන්නේ අපි එතෙන්ද ගන්න. පුළුවන් තරම් හම්බෙලා අපි සාකච්ඡා කරගන්නවා අපිට වෙන සරණක් නැහැ අපිට වෙන පිහිටක් නැහැ. අපි එකක් මේක සත්පුරුෂ ධර්මයක් බව තේරුම් ගන්න ඕනේ දෙක අපි එක තියෙදිලා යම් ප්‍රමාණයක අත්දැකීම් එකතු කර ගන්න ඕනේ. ඒක ලියලා දන්න කෙනෙක් එක්ක සාකච්ඡා කරලා බලන්න ඕනේ මේ මම දකින මේ සතිය, මම දකින මේ වර්තමාන මොහොත, මම දකින මේ අප්‍රමාදය. අනේ ඕගොල්ලොත් ඒකට ඉදිලා බලනකොට අපි දෙන්නගේ එක එකද මේක රාජපුත් මොග්ගල්ලාණන්ගේ ස්වාමීන් වහන්සේලා කොහොමද බැලුවේ? බුදුහාමුදුරු කොහොමද පෙන්වලා තියෙන්නේ කියලා මේ සාකච්ඡාව උතුම්ම ධර්ම සාකච්ඡාවයි. ධර්ම සාකච්ඡාවේ මැද බුදුහාමුදුරු පහළ වෙනවා. නමුත් බුදුහාමුදුරු ඉන්න කොටත් අසත් අස්සජී පුන්න බුදු නබ්බදුක කියන ආම්දුරුරු ඕකෙන් පිට ධර්ම කරලා තියෙනවා. මේක බුදුආර පෙන්ලා තියෙතිප වෙන ධර්ම තමයි කරලා තියෙන්නේ. ඒ නිසා අපිට දැන් ඒ ඉදාවත් හම්බෙච්ච නැති දේවල් මතු කර ගන්න පුළුවන් ශක්තිය ධර්මයේ තියෙන නෛර්යානික ගතිය. ඒක නිසා යම් කිසි කෙනෙක් වර්තමාන මොහොතේ ඉඳලා ඒක නම් මම දැන් ඉන්නේ වර්තමාන මොහොතේ කියලා අගය කරන්න යනවයි කියන එකයි නිවනයි අතර කිසිම වෙනසක් නැහැ. යම් කිසි කෙනෙක් වර්තමාන මොහොතේ හිත අරගෙන මේක තමයි බුදුන් කරන් තියෙන ලොකුම ගෞරවය බුද්ධ පූජාව. මේක තමයි ධර්මයට කරන් තියෙන ලොකුම ගෞරවය. මේක තමයි සංඝයාට කරන් තියෙන ලොකුම ගෞරවය. සිල්ලත් එක් වශයෙන් මට කරන් තියෙන උත්තරම ක්‍රියාව මේකයි. මේ වර්තමාන මොහොතේ මෙතන ඉන්නවා කියන කිව්වහම අසත්පුරුෂයano ඉති මොකුත් නැහැ. මොකුත් නැහැ වර්තමාන හිටියා කියලා මොකුත් නැහැ. ඒ විරෝධ නරකද ගිහිල්ලා බුදු පූජාවක් තිබ්බනම් ඒ විදිහට නරකට මල් ටික පූජා කරාන. ඒ වෙලාවේ නරකට කාටට උදව් කරාන. ඉතින් අපේ හිතේ පුදුමාකාර හිතවිලි රාශියක් එන්න පටන් අර ගන්නවා. බොරු නෙවෙයි. නමුත් සාපේක්ෂව අපිට කල්පනා කරලා ඒ වෙලාවේ කළ යුතු උතුම්ම දේ නැත්නම් අධිකුසලයේ සමාදන් වීමේදී අසත්පුරුෂකම අපිට තේරෙන්නේ අපේ හිතේම තියෙන දැනුමමයි අසත්පුරුෂ වෙන්නේ. ඊළඟ තියෙන සාමාන්‍ය දැනුම හැම වෙලාවෙම ලාමක දෙයට අදිනවා. ඒ නිසා සංසන්දනාත්මක තල්ලු කරලා උපරිම දේ නැත්නම් අධි කුසලයට හිත تعلق කරගෙන ඉන්නකොට ඒ සත්පුරුෂ ධර්මයේ සහ ආර්ය ධර්මයේ ඒ ගතියට කියන්නේ උපනායන ගතිය කියලා. ශාසනේ ධර්මයේ කියනවා වක්කාතෝ භගවතෝ ධම්මෝ සම්දිටිකෝ අකාලිකෝ ඕපනයිකෝ ඕපනයික කියලා කියන්නේ ටික ටික ටික ටික ටික تعلق කර කර تعلق කර تعلق කර කර වර්තමාන චිත්තක්ෂණය නැටෙන්න දෙන්නේ නැතුව කම්බි යවිදින මිනිස්සුත් වගේ පියවර පියවර පියවර පියවර පියවර පියවර ඉදිරියට ඉදිරියට තියාගෙන යනවා. එතකොට හොඳට තේරෙනවා මේ වැඩේ තේරුම් ගත්ත සත්පුරුෂය කවුද මේ ලෝකේ ඉන්නේ? එහෙම නැති අසත්පුරුෂයි කියාගේ පිටස කවුද? ඒ අනුව තියෙදි මම වැඩියෙන් ඇසුරු කරන්නේ කවුද? එතකොට මට මේ යන බැලන්ස් එකවත් නැති වෙනවා. ඒ නිසා මම කවද්ද එවැනි අසත්පුරුෂයන් අසත්පුරුෂයන් බව දැනගෙන යටතට නොදැනෙන්න සත්පුරුෂයන්ට හැරිලා සත්පුරුෂ ධර්මයේ අනුගමනය කරලා මේ එකලස අරගෙන යන්නේ කිව්වහම මේකේ තියෙන දුෂ්කරතාවය ගෑනු වුණා පිරිමුණායි කියලා වෙනසක් නැහැ. පැවිදි වුණා උපවිදි වුණායි කියලා වෙනසක් නැහැ. බුදුහාමුදුරුත් එක්ක ජේතවනාරාමේ හිටියායේ දැන් මේ ඉන්නේ අමිතිරගලයි කියලා වෙනසක් නැහැ. ඒ තරම්ම ඒ දේ ගැඹුර කාර්යසා දේශේ ඉක්මෝලයක්. මේ වර්තමාන මොහොතේ හිත පැවැත්වීමේ තියෙන gambhiratwaya කාලය සහ දේශයේ ඉක්මවන නිසායි ඒකට නිවන කියලා කියනවා. නිසා යම් කෙනෙක් උත්සාහ කළොත් මට ඊයේ නම් පුළුවන් වුණා එක චිත්තක්ෂණයක් වර්තමාන මොහොතට ගිහිල්ලා මම වර්තමාන මොහොතේ ඉන්න බව දැනගන්න. අනේ මගේ සියලු පිං, අනේ මගේ සියලු හැකියාව, මගේ සියලු යදවුම මේක චිත්තක්ෂණ දෙකක් කරගන්න, තුනක් කරගන්න මම කල්පනා කරන්න ඕනේ කියලා බැලුවොත් අපි ඒකට කියනවා සම්මා සංකප්ප. ඒකට කියනවා යහපත් සංකල්පනා කියලා. යහපත් විතක්ක කියලා. පාප විතක්ක නෙවෙයි. නමුත් ඒ තරම් දෙයක් තීරුම් අරගෙන ඒතියෙද්දිත් අපි පාටිස් ගැන කතා කරනවා නම් සැනකෙලි ගැන කතා කරනවා නම් ඈපිනවීම කනපීම කතා කරනවා නම් ඒවට කියනවා පාප හිතිවිලි කියලා මිච්ඡා සංකප්ප කියලා. ඉතින් ඒක දෙවන්නේ කරන දෙයක්. ඒක මේ සරබල දිව්‍යන් වහන්සේ කරන දෙයක්වත් අක්ෂ ජීවන බුදු කියන හාමුදුරුවෝ කරන දෙයක්වත් නෙවෙයි. ඒක තමන්ගේම අවිද්‍යාවේ තරම. ඉතින් එතකොට මං වගේ කෙනෙකුට නම් මට හිතෙන්නේ මට මේක තේරුණා. මම ඊයේ එක චිත්තක්ෂණයක් කරා. අද ඒක කරණ තියේදීත් මට හිතන පාටියක්. අද මට හිතෙනවා කණයා කරේ යලිලා කුලයා කරේ යලිලා ඉන්න. මම දන්නවා මේකෙන් මට කවදා හරි ගෙවන්න වෙනවා. මෙන්න මේ தත්තර දෙවන්නේක් බලපාන්නේ කියන එක පවා මගේ තියෙන සුවිශේෂී මනමානව අයිතිවාසිකම්. මට එහෙම කරලා වැරදුනත් කමක් නැහැ මම දන්නවා මේ මිත්‍ක්වම් මම වින්දානම් වින්දේ දෙවන්නේ කරපු දෙයක් නෙමෙයි මම්මයි මම අද මේ වැරද්ද කළොත් මට විඳින්න වෙනවා මම ඒක සතුටින් විඳිනවා ඊට පස්සේ මේ මනුස්සයා හිරේ ගියත් මේ මනුස්සයා බොහොම සතුටින් හිරේ ඉන්නවා මේ කවුරුත් කරපු අසාධාරණ විනිශ්චයකට නෙවෙයි හිරේ ගියේ මටම දීලා තියෙන සුද්ධ අවස්ථාව මම ඒ සුද්ධ අවස්ථාවේ කක්ක කරගන්නවා කක්ක කරුණා කාවා එතකොටත් එනවා පුදුම ශක්තියක් මා කරා මේ පැමිණෙන හැම දුකක්ම මට සුද්ධ අවස්ථාවක් මේක ඉදිරියට මේ වැරද්ද නොකරන්න මේ කාගවත් දොස් දකින්නවක්වත් අරකට මේකට හේතු කරන්න යෑම සම්පූර්ණ ආත්මවාදයකට වැටෙනවා. ඒ පැමිණිච්ච දුක පැනිරහ වෙන්න නම් මේ ගත කරන හැම චිත්තක්ෂණයක්ම අනාගතේ තීන්දුව කරනවා. ඉන්සා මේ අරයා කියපු නිසා මෙයා කියපු නිසා අර යුතුයකම මේ යුතුයකම සිංහල බුද්ධ ආගම කියලා මොනවා කරත් ගෙවන්න වෙන්නේ Tamanට නම් Taman දැනගන්න ඕනේ එකවර අපිට නිවන් දකින්න බෑ මේ චිත්තක්ෂණ ගන්න ටික ටික වැඩි කරගන්න නැත්නම් වැඩි කරගත්ත මිත්‍රෝ මැදකට යන්න නැත්නම් එවැනි සත්පුරුෂ ධර්මයක් ඇසුරු කරන්න හම්බ වෙනවනම් ඒ දේ තියෙද්දි අපි වෙන දෙයක් කරනවා කිව්වහම වැරද්දේ අඩුවමේ කිසි වෙනසක් නැහැ ඒක හරියට කරපු ප්‍රමාණයට හම්බ වෙයි නමුත් දාර්ශනික වශයෙන් ලකූ සරසමක් ලැබෙනවා මේ මම වවුවා තමයි මම කන්නේ. මම වපුරුවා තමයි මම මේ කන්නේ කවුරුවක්වත් නෙමෙයි කියලා. ඒක මානවයට හම්බෙලා තියෙන ලොකුම ලොකු සම්පත්තියක්. අනෙක් හැම ආගමකම කියන්නේ ඒක තීන්දුව කරන්නේ ධර්මපලදාරි දෙකියන්නාසි. ඊ ගැලවුම මේක දෙයයන්නාසිකේ තීන්දුවක් නෙමෙයි මේක බුදුරජාණන්සේ උඹේ අතරම දීලා තියෙන උඹේ බබා. ඒකම සාන්තිය. මේ කවුරුත් බව පරිප්පුවක් නෙමෙයි අපි කන්නේ අපිව වපුරුවා පරිප්පුවක් කන්නේ. ඒ නිසා ඉස්සරහටත් ඔබට ওই සුද්ධ අවස්ථාව කොච්චර පරිප්පු වැව්වත් කොච්චර ජරා කරගත්තත් ඊගා චිත්තක්ෂණය ආයෙත් අලුතෙන් හම්බ වෙන එක තමයි manussත්ත්ව ප්‍රතිලාභය කියන්නේ. ඒ හම්බ වෙන වෙලාවේදී හරි කමන්නේ වෙච්ච වැරදි ගැන කල්පනා කරන්නේ නැතුව ඒ චිත්තක්ෂණයට හරියට ආයෝජනය කරගන්න නම් අපි තීරුම් ගන්න මේක දෙයන්නාසිකේ තීන්දුවක්වත් භූනියමක්වත් කාගවත් දෝෂයක් නෙමෙයි. ආන්නේ ඒ දේ තීරුම් අරගන්න පුළුවන් තත්වයකට එනවනම් අපි ඒ තේරුම් ගත පමණින් කාලෙන් සහ දේශින් අයින් වෙලා නැත්නම් ඒ බලපෑමෙන් අයින් වෙලා අඩු මෙච්චි පැත්තකට කනකාට මේ පැත්තක තියලා ඊ ගාව චිත්තක්ෂණේදී අපි ඔක්කොටම ලැබෙන්නේ නික්ලේශී චිත්තක්ෂණයකට කරන නිර්මල චිත්තක්ෂණ. අපිට ඊගාට හම්බෙන්නේ නිර්මල චිත්තක්ෂණයක් ඒකට ගැළපෙන විහිිත ජීවත්වයක්. ඒකට සූදානමින් හිටපන් අඟපත හොදාගෙන හිත පිරිසුදු කරගෙන එතකොට චිත්තක්ෂණය කිටකේවදිනවා. උඹ ජරා වෙලා මං ඊයේ පව් කෙරුවා මම අරක කෙරුවා මේ කෙරුවා කියලා පශ්චාත්තාප වෙලා හිටියොත් අර චිත්තක්ෂණ ගෙටක වදින්නේ ඒ නිසා වෙච්ච ටික හරි. ඊකට ආවාදාතු සාතන ලැබි. අඩු ගන්න ඊගාට එන චිත්තක්ෂණ සුවදෝ ඉන්න පටන් අරගත්තොත් ජීවිතේ එන්නේ එන්නේ විපිච්ච තත්තරපත් වෙනවා මම පාවිච්චි කරන වචනේ තමයි එනේන චිත්තක්ෂණ විවෘතකම තියෙනවා නම් තිරියම් වෙනවා. ඉනේන චිත්තක්ෂණ පශ්චාත්තාප වෙනවනේ නාකේ. එතන වෙන මොකක්වත් නැහැ. ඒ තරම් අපි මේ කාලචක්‍රයට අවු වෙලා තියෙන්නේ කරපු වැරදි ගැන පශ්චාත්තාප වෙවි එනේන චිත්තක්ෂණයට කක්කදා. එනේන චිත්තක්ෂණයට කක්කදා. අර පරණගෙන ආපු දෙක. ඉතින් ඒ නිසා ආස්තජීවුණබ්බ සුකලට බුදුරජාණන්සේ දේශනා කරපුදී සූක්ෂම මට්ටමින් අපිට ගන්න පුළුවන් අපිට සද්ධර්මයේ තියෙනවා. අපිට සත්පුරුෂයසුර තියෙනවා. අපිටත් ආර්යයන් වහන්සේලා දේශනා කරපු ධර්මයේ කියනවා. නමුත් අපි ආර්යයට මෙයාට කියලා අර වගේ කීම් මේ යුතුයකම් කියලා මේ වර්තමාන මොහොතේ එළඹ සිටීම වෙනුවට අපි নানা ආකාර ඊට වැඩිය අව탁ෂීරු නැත්නම් අඩු මට්ටමේ කුසල් සඳහා ගත කරාට දන්න මිනිස්සයා දැක දැක ලාමක කුසලයේ කරන්න ගියාම ඒ මිනිස්සයාට ඇහැට කුණ වැටුණා වගේ චිත්ත කරකාටුවක් ඇති වෙනවා. මම ඊට වැඩිය හොඳින් කළේ හැකිය තිබුණා. නමුත් ඒ චේතනම ලාමක කුසලයට ගියා කියලා එන්නේ ඒ දේ පේන්නේ සත්පුරුෂයන් මැද ඉන්නකොට විතරයි. අසත්පුරුෂයන් මැද ඉන්නකොට එහෙම පේන්නේ. අරගොල්ල පිංකම් කරන්නේ අඩු ගන්න මං පිංකම්වත් කරනවානේ කියලා අපි අසත්පුරුෂයක් මැද ඉන්නකොට අපිට ලොකු ආඩම්බරයක් එනවා. නමුත් සත්පුරුෂයන් මැද ගියාම නිකම්ම කෙනෙහිනවා. හැම පිංකමකින්ම ඔබ කරන්නේ ධාමක කුසලය සමාදන් වෙනවා අදි කුසලයට පතහ. ඉනිසා සත්පුරුෂයන් මැද ජීවත් වෙන්නත් සෑහෙන ධෛර්යයක් ඕනේ. එතකොට සෑහෙන සංවේගයක් පහළ වෙනවා. මෙන්න මේ සංවේගය හරියට ආයෝජනය කරගෙන යන්න ගියොත් බුද්ධ ශාසනය ඊයේ අද අවුරුදු 2600 කට ඉස්සලා කියලා කිසි වෙනසක් නැත්තේ නෑ. ඒ නිසා කවුරු හරි මේ අදිෂ්ඨානය අරගත්තොත් මට මේ ලැබිච්ච බුද්ධෝත්පාද කාලය, මට මේ ලැබිච්ච manussාත්ව ප්‍රතිලාභය, මට මේ ලැබිච්ච චිත්තක්ෂණය, මට ලැබිච්ච මේ සද්ධර්ම ශ්‍රවණය, මට ලැබිච්ච මේ සත්පුරුෂ ආශ්‍රය මට ඕනම් පැවිදි වෙන්න පුළුවන් කියන මේ ගතිය ඔක්කොම අතින් බලනකොට අපේ අතර කිසිම දෙන්නෙක් අතර වෙනසක් නැහැ. ඒ අපිට හම්බෙලා තියෙන ප්‍රස්තාව ගැන බලනකොට අපේ අතර කිසිම වෙනසක් නැහැ. නමුත් අපි ලක්ෂිකුත් එකක් නිදහසට කරනු කියන උඹට පුළුවන් වුණාට මට බෑ. ඒ කියන්නේ හැම නිදහසට කරන ඔක්කොම සත්පුරුසයි කියලා හිතාගන්න. ඒක තමයි අපිට සාපේ වෙලා තියෙන්නේ. ඒ සාපේ නිසා තමයි අපිට වර්තම ඊගාවට එන චිත්තක්ෂණයට සමාදම් වෙන්න බැරි වෙලා තියෙන්නේ. සත්පුරුෂෙක් ගාඩ ගියාට පස්සේ තේරෙයි ආර්යයන් වහන්සේ නමක් ගාඩ ගියාට පස්සේ තේරෙයි ඒ කිසි කෙනෙක් ඔය වෙච්ච දේවල් ගැන පශ්චාත්තාප වෙන්න යන්නේ නැහැ. ඒක නෑ කියලා කියන්න හදනව නෙවෙයි. පශ්චාත්තාප වෙන තව අකුසලයක් ඊගාට හම්බෙන චිත්තකෙන්ද සදී පැහැදී ඉන්නවා. ඊගා චිත්තක්ෂෙන් නැවුම් වෙනවා. නවම් භාවයෙන් උත්තර දෙන්න හදන මුණ දෙන්න හදනවා නම් මායයත් බයයි. යක්ෂයත් බයයි. අවත් බයයි. මේක මහ විශාල වීර දීරකමක් කෙනෙකුගේ ජීවිතේ තාම නිවන් දැකලා නෙවෙයි. මෙයාට සම්මා ආකල්ප ඇවිල්ලා තියෙනවා. සම්මා ඉතක් ඇවිල්ලා තියෙනවා. මන යහපත් ආකල්ප සම්පත්‍යක් ඇවිල්ලා තියෙනවා. මෙන්න මේ වෙනස විතරයි ඕනේ කරන්නේ. ඉන් ඉදිරියට වැඩ ටික එකෙන්ම කරනවා. මේ දේ වෙන්නේ නැතුව කොච්චර අපි තටමැව්වත් වැස්ස වෙලාවට වාදන එළිය තියන්නේ නැතුව දඟලන දඟලීලා. ඒකට එකතුවක් වෙයි. එනිසා මේ සංකල්ප වෙනස මේ ආකල්ප වෙනස මේ ඉතක්කොල වෙනස කොයි මොහොතක වෙනවද කියලා කියන්නේ. උත්සාහ කර කර ඉන්නකොට කොයි වෙලාවක හරි වෙයි. ඒකට අපි කියනවා නව වන්නේ වචන වලින් හැකි සංඥා පහළ වෙනවා. බුදුරජාණන් කියනවා සක්කෝ කියන ගුණය ආවයි. ඒක සක්කෝ කියන ගුණය තමයි හැකි සංඥාව කියලා සිංහලට දාලා තියෙන්නේ. කරණීයන් අත්ත කුසලීය යන්තං සන්තම් පදං අභිදමෙච්ච සක්කෝ. සක්කෝ කියලා කියන්නේ මම්මයි මේ වැරදෙනා නම් වැරදින්නේ මම්මයි හරිනවා හරියන්නේ මම ඊගා චිත්තක්ෂණය මේට වැඩිය හොඳ වෙනවා වර්තමානට එළඹෙනවා සතිමත් වෙනවා පරියන්කේ භාවනාවේ ඉන්නවා නම් මම දැන් මෙතන ඉන්නවා කියලා ඉන්නේ ඉරියව්ව හෝ නැත්නම් මේ ආශාස කරනකොට ආශාස බව දන්න ගන්න. ප්‍රසවාස කරන ප්‍රසවාස බව දන්න ගන්න. අපි ශක්මනක ඉන්නවා නම් මම මේ වම තියන්නේ දකුණ නෙවෙයි. ඌව බලනවා නෙවෙයි. සද්ධාහනනේ කියලා දන්නවනම් අපි කියන එළඹ වාසක. ඒ වගේම වමේ ඉඳලා දකුණට මාරු වෙනකොට ආමම වමේ නෙමෙයි දැන් ඉන්නේ දකුණ කියලා දන්නවනේ. දැන් මේ බත් කන වෙලාවේ දන්නවනේ මේ බත් කනවයි කියලා. අපි රූප බලන වෙලාව දන්නවා රූප බලනවයි කියලා. ඒ දන්න දැනීම හරහා අපි වර්තමානයේට එළඹ වාසය කරනවා. ඒ එළඹ වාසය කරනකොට තේරෙයි එළඹ වාසය කිරීම උත්සාහ කරනකොට තේරෙයි අපේ හිතේ කිසිම න්‍යාය පත්‍රයක් නැහැ තුච්චයි පහරයි. මොනම එකකටවත් මොනම න්‍යාය පත්‍රයක් නැහැ. කොයි වෙලාව රූප වර්ණන කොයි වෙලාව ශබ්ද අහන කොයි වෙලාවද ගඳ බලන රස බලනද කියලා එකෙක් ගන්න. ඉතින් මේක දැනගැනීම උඟ දෙනෙක් බයයි. උඟ දෙනෙක් කොන්ද පණ නැහැ. ඒක කියන්නේ ඇත්ත තමයි මම බලාන ගියාම මට නැහැනේ. න්‍යායපත මේ කවුද මේ පිටිපස්සේ ඉඳලා මාව හසුරුවන්නේ? එකයි. අපහාරා જાතිය බෝ කරන්න තියෙන පාහාර ගතිය විතරයි අපි ළඟ තියෙන්නේ. වෙන මොකක්වත් මේ ශරීර යන්ත්‍රේ පාවිච්චි කරලා જાතිය බෝ කරන්න මේක හදලා තියෙනවා. බුදුරජාණන් පෙන්නලා දෙනවා උඹ කාගේ න්‍යායයටද වැඩ කරන්නේ? ඕක දැකපන්. ඕකටයි තණ්හාව කියන්නේ. ඕක දැක්කට පස්සේ තේරෙයි ඔබ නාශනම දාගත්ත මීහරකෙක් වගේ කරත්තේ බැඳගෙන අද්දනවා. ඕක ආඩම්බරයක් නෙවෙයි. ඕක වදබන්ධනය. නතර කරනවා කියන එක නෙවෙයි මේ කතා කරන්නේ අඩු ගන්න දැනගන්නවා. අපි මේ මෙහෙවන්නේ මොකේද ඊට පස්සේ ඒ පුද්ගලයාට මං කියන්නේ 100ක් පාලනය කිරීමේ ශක්තියක් ලැබෙනවා ඊට පස්සේ දන්නවා අනාත්මයි. මට මේක පාලනය කරගන්න බෑ. මොකද වරින් වර වරින් වර වර්තමානයේ එළඹ වාසය කරන පුරුදු වෙනකොට තීරණ පටන් අර ගන්නවා මේ යන්ත්‍රේ හදලා තියෙන එකට උනාට ඒ යන්ත්‍රේ හදලා තියෙන න්‍යාය පත්‍රයක් තියෙනවා. ඒ න්‍යාය පත්‍රය කියන්නේ හේතුඵල ධර්මයේ කියලා. අන්නේ න්‍යාය නැත්නම් මේ සර්කිට් එකේ නැත්නම් වැඩ කරන ෆෝමියුලා එක සමීකරණය දැක්කට පස්සේ තියෙනවා මෙයත් එච්චරයි මෙයත් එච්චරයි මෙයත් එච්චරයි කිසි කෙනෙකුට බේරුමක් නැහැ. ඒක මිනිස්සයා තව කෙනෙකුගේ හිත දැන ගැනීම කියලා කියන්නේ. ඔක්කොම වැඩ කරන්නේ එකම න්‍යායයට. ඒක අවබෝධ කරගන්න තමන් හරහා වර්තමාන මම මේ මම මේ මොන නිදහසට කරන කිව්වත් මා හරහා ක්‍රියාත්මක වෙන්නේ මොකද්ද? ಜಾති බෝ කරන්න තියෙන මේ පරිණාමවාදී කියලා පටන් ගත්ත සිල්ලම තමයි මේක නෑ කියන්නේ බුදුරජාණන් වහන්සේ. නමුත් පේනවා තව කෙනෙක් ඒ සඳහා කොච්චර ජඩකම් කරනවද, ෂටකම් කරනවද, මායාවිකම් කරනවද? මමත් ඒ ටිකමයි. එනිසා මේ සංසාරේ ඉන්නකම් මෙච්චරයි තියෙන්නේ. මෙන්න මේ බව තේරුම් ගන්න ලකෝ පෞෂත්වය. මේ බව තේරුම් ගන්න අපි භාවනා කරන සියලු දෙනා එකතු වෙලා තම තමන්ගේ අදහස් එකතු කරනවා. එකතු කළා අපි සටන් කරන්නේ. සටන් ප්‍රකාශන කරන්න ඕනේ ඇත්ත මේ ශරීරය හදලා තියෙන සතන් තන්නේ කර රසායනික ශරීරයක් යාකී බෝ කරන්න විතරයි. නමුත් අපි ඒක අපි එකතු වෙලා තීන්දුව කරගන්නවා අපි ප්‍රසිද්ධ කරගමු මේක. ප්‍රසිද්ධ කරන අපි එකතු වෙලා පුළුවන් තරම් එළඹ වාසය කරන්න පටන් අරගනිමු කියලා මේකට අපි කියනවා භ්‍රමචර්ය කියලා. ඒකට කියන්නේ භ්‍රමචර්ය කියලා. ඒ භ්‍රමචර්ය මොන ආගමකටවත් හිතන්නවත් මොන ආගමකටවත් හිතන්නවත් බැහැ. බුදුරජාණන් හැම කෙනාටම කිව්වා පුළුවන් නම් අභ්‍රමචර්ය ශික්ෂාපදේ සමාදන් වෙලා හිටපන් එක චිත්තක්ෂණයක් හිටියත් ඇති. එතකොට මේ මානව සම්පූර්ණ න්‍යායපත්‍රයේ විරුද්ධ යුද ප්‍රකාශයක් මේකදී. එක චිත්තක්ෂණයක් හිටපන්. දෙකක් හිටපන් තුනක් හිටපන් ඉන්නේ ඉන්නේ ගියාට පස්සේ තේරෙනවා අපි වාක් වෙලාට ඒ චිත්තක්ෂණ හිටියට අපි සමාදන් වෙලා නෙවෙයි. දන්නෙත් නෑ ඒක. සමාදන් වෙලා ඉන්නකොට තාන්තේ දක්ෙන්න පටන් අර ගන්නවා. මේක තන්නිකරේ අන්තරය හදලා තියෙන්නේ මේ වැඩේට. නමුත් අපි යුද ප්‍රකාශයක් කරනවා මෙච්චර වෙලාවක් මෙච්චර කාලයක් අප නොකර ඉන්නවයි. ආන්න මේක ඉන්නේ ගියාට පස්සේ බුදුහාමරගේ පවුලට එකතු වෙනවා. ශාක්‍ය වංශයට එකතු වෙනවා. එහෙම නැත්නම් ආර්ය પરම්පරාවට එකතු වෙන්න පටන් අර ගන්නවා. ඒකත් අපිට තේරෙනවා අපි ඇත්තටම දවසේ උඟ වේලාවක දැන හෝ නොදැන ඉන්නේ වර්තමාන. දන්නේ නැති නිසා ආනිසංසන. ගොඩාක් වෙලාවට ඉන්නේ වර්තමාන. දන්නේ නැහැ අපි නම තුඟක් වෙලාට දන්නේ වර්තමානයෙන් පිට ගිහිලා කෙලස් කරපු ටික විතරයි වාර්තාගත වෙන්නේ. වර්තමානයේ ඉන්නේ කිසිම වෙලාවට යන්නේ නැහැ මතකයට. ඉතින් ඒ නිසා අපිට নানা ආකාර ක්‍රම සහ උපක්‍රම යොදන්න ඕනේ වර්තමානයේ ඉන්න එකයි නැති එකයි කොහොම වුණත් ඒ බව දන්නවනම් විතරයි ආනිසංස ලැබෙන්නේ ඒක දන්නවනම් විතරයි සමාදම් වෙන්න පුළුවන් ඒ නිසා අපි සත්පුරුෂයන් ඇසුරු කරලා වර්තමානයේ හිත ගන්නවා විතරක් නෙවෙයි අපි ඒක සමාදම් ඒක හරියට තෑග්ග දීම සහ තෑග්ග බාර ගැනීම අපි දන්නවා ඉංග්‍රීසි කියවනක් තියෙනවා තෑග්ග දෙනවට වැඩි වැටෙනවා තෑග්ග බාර ගන්න ඒ නිසා අපි ගත කරන චිත්තක්ෂණේ වර්තමානයේ ඉන්න බව අපිට ලැබිච්ච තෑග්ගක් අපි ඒක දන්නේ නැත්නම් අපිට තෑගි වටිනාකම නැහැ. ඒ නිසා අපිට කල්පනා කරන්න වෙනවා අපි මෙතෙක් කල ජීවිතේ හිතාන හිටපු ක්‍රමයක්. දැන් මේ බුදුහාමුදුරු දෙන්න හදන මේ සම්මා සංකල්පයත් එක්ක කල්පනා කරලා බලනකොට කවදා හෝ මේ වෙනස මේ පෙරලිය මේ හැබෑ වෙනස සිද්ධ වුණාට පස්සේ අපි කල්පනා කරන්න පුළුවන් තරම් මේ රටකේම නැත්නම් මේ රටාවෙම යනගම් මේ ආහාර ක්‍රමෙම පාවිච්චි කරන ගමන් මේ නිින්දම පාවිච්චි කරන ගමන් මේ නාන ක්‍රමෙම පාවිච්චි කරන ගමන් චිත්තක්ෂණ ගාන වැඩි කරන්න. අර්ථමාන්ට එළඹ වාසය කරන චිත්තක්ෂණ ගාන වැඩි කරන්න වැඩි කරන්න අවවාද ගොඩක් ඕනේ මුලදී. ඒ චිත්තක්ෂණ අවබෝධ දන්නවද නැද්ද කියන්නේ. අන්තිමට යන්න ගියන් පස්සේ තමයි අනුශාසනාවකින් පමණක් මේ දඩේ කරගන්නපත් වෙන්නේ සීක භූමියටපත් වුණාට පස්සේ. ඊට පස්සේ මේ පුද්ගලයාට ආයේ තුකු වෙන වෙන අවවාද කරගෙන ඉන්න ඕනද ඒ අනුශාසනා කරන්න ඕන වෙනවා. ඒ මොකද ඒතර නෙවෙයි අවසාන ගමන ගොඩක් යන තියෙන නිසා. යනවා බලනකොට මේ සුළුතරයට ඒ වාදානුශාසන පිළිගන්න සුළුතරයට වර්තමාන මොහොතේ ඉන්නවා කෙනෙක් ලොකුම පින කියන සුළුතරයට වර්තමාන මොහොතේ මට එන්න පුළුවන් කියලා උරගා බලලා දැක සුළුතරයට වර්තමාන මොහොතට ආවා කියලා ඒක දැනගන්න පුළුවන් සුළුතරයට අපි ලක්වීම තමයි අපි ජීවිතේ කරගත්ත ලොකුම පින. ඒක එක්කෙනෙකුටවත් අම්මා අප්පා දීලා නැහැ. දෙන්නේත් නැහැ. මොකද අපේ අම්මලා අප්පලා කැමති જાතිය බෝ වෙනවා තමයි. අපි ගුරුවරුත් අපිට වයින් කරලා ආස්කුට ගින්දර තිබ්බා වගේ අරින්නේ වඩා හරහා જાතිය බෝ කරන තැන තමයි. දේශපාලනඥයත් ඔතෙන්දයි කතා කරන්නේ. ආර්ථික විශේෂඥයත් ඔතෙන්දයි කතා කරන්නේ. සමාජ විශේෂඥයත් ඔතෙන්දයි කතා කරන්නේ. බුදුරජාණන් වහන්සේ ඒකට විරුද්ධ වෙන්නේ ඒකල කියනවා ඒක උඹේ න්‍යාය පත්‍රය කරගත්තොත් උඹ මාර්ගපාක්ෂිකයි කෙලස් පරිසයි ඒක මාර න්‍යායපත්‍ය කරන්නේ නැතුව වර්තමානට එළඹ සිටීම න්‍යායපත්‍යක් කරගන්න. එතකොට මේ දෙක අතර මධ්‍යම ප්‍රතිපදාවකට එන්න පුළුවන්. ඒක හිතන්න එපා ලෝකෙ ඔක්කොටම කරන්න. තාම සුළු පිළිසකට විතරයි මේකට අවස්ථාව ලැබිලා තියෙන නිසා හැමදාම සත්‍ය තියෙන සුළුතරේ. ඊපාර ගියාට පස්සේ ගුරුතුමෝ සාංශ කතා කරලා කියනවා මතක තියාගල්ලා දැන් ඉන්නේ කලි යුගයේ මේක කාලියම්මගේ යුගයේ මේක සතුන් මරණ යුගයේ හොරකම් කරන යුගයේ කාමීත්‍යචාර කරන යුගයේ කාට හරි කියන්න පුළුවන් නෑ මම සතුන් මරන්නේ නෑ කියලා අනිවාර්යයෙන්ම සුළුතරේ මම හොරකම් කරන්නේ නෑ කියලා අනිවාර්යයෙන්ම සුළුතරේ මම කාමීත්‍යචාරය කරන්නේ නැහැ කිව්වොත් අනිවාර්යයෙන්ම සුළුතරේ විතරම පරාදයි ඒක තමයි ආර්ය මාර්ගය. ඉතින් පුළුවන් තරම් මේ සුළුතරේට ගිහිල්ලා ඒ සත්පුරුෂ ධර්මයේ ආශ්‍රය කරගෙන ඉන්න එතකොට අපි සමාජයෙන් කොන් වෙන ගතියක් පේන සමාජයේ කියනවා මෙයා ආත්මార్థකාමී මෙයා සමාජයේ පෙර ගමන් යන්නේ නැහැ සමාජශීලී නැහැ කියලා නමුත් ඒ මනසට මැරෙන චිත්තක්ෂණයේදී සතුටක් ඇති මම ඉන්නකම් ගොඩක් සතුටු මෙරුවේ නෑ හොරකම් කරුවේ නෑ කාමීත්‍යාචාර කරුවේ නෑ මම ඒක ලොකු හටනකින් තමයි බේරගත්තේ නමුත් මරණ මොහොතේදී යාට සතුටක් ඇති වෙනවා ඔය ඔක්කොම අනික් කරන කට්ටිය කවදාකවත් මරණය හිතලවත් නෙමෙයි කතා කරන්නේ. ඒ ඇත්තට මරණය හිතන්නවත් බෑ. නමුත් අපිට මරණය ඉච්චර ප්‍රශ්නකුත් නැහැ. ඒ නිසා මේ අවවාදාන සාසන වල කිසිම අඩුවක් අදත් එදත් නැහැ. අවශ්‍යතාවය තියෙන අපිව පිළිගන්න කැමති නැහැ. අනේක තමයි අසත්පුරුෂකම කියලා කියන්නේ අපි අසත්පුරුෂකම දැනගෙන අපි යුද ප්‍රකාශයක් කරනවා සත්පුරුෂයන් එකතු වෙලා අපි පුළුවන් තරම් දැනගනිමු කොයි කොතරම්ද අපි අසත්පුරුෂ වෙන්නේ කියලා. ඒක අපි ප්‍රසිද්ධිය ප්‍රකාශ කරනවා. එතකොට ඒක අනික් කෙනෙකුට ආදර්ශයක් වෙලා අන්තිමට සත්පුරුෂ ගතියකට. ඒක බුදුචානන්සේ යොදන්නේ ප්‍රකාශ කිරීමේ ශක්තිය. ජන්ස දේශනා කරනවා තථාගතප්ප වේදිතෝ භික්ඛවේ ධම්ම විනයෝ විවටෝ විරෝචති න පටිච්චං. බුදුහාමරෝ දේශනා කරපු ධර්මයේ මහන්නේ විවර කරන්න කරන්න බබල. වහන්න ගිය ගමන් ධර්මයත් ඉවරයි, බී සීලෙත් ඉවරයි, බී සමාධියත් උර ඒ නිසා ධර්මයේ ආරක්ෂා කරන ධර්මයේ හැසිරෙන පිරිස පුළුවන් තරම් ඒ දේවල් පිළිබඳව සාකච්ඡා කරන ගියාම ඒ ආලෝකයට සත්‍ය ආලෝකයට අහුවෙච්චාම එයාගේ තියෙන නරක ගති නැති වෙනව නෙවෙයි ඉන්නේ ඉන්නේ ඉන්නේ අඩු වෙලා ඒ වර්තමාන මොහොත වැඩිවීම හරහා ඒ කුසලතාවය වැඩිවීම හරහා දවසක ඒ අර අසපුරුෂ පැත්තේ තිබුණු හිත සපුරුෂ පැත්තට ආකල්ප විතක්කල වෙනසක් ඇති වෙනවා ඒ වුණාට පස්සේ ඉහාට හරිය ඒක නිකන් ධර්මයෙන්ම කර දෙන ඕපනයික ගතියක්. ඒ නිසා මේ වගේ වැඩ පිළිවෙලට සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම මේ ධර්ම කොටාස තේරෙයි කියලා මම හිතනවා. මොකද බහුතරය මේ වගේ පැත්තකට හිත නම් පයි නෙවෙයි. මේගොල්ලන්ගේ මම කියනවා මෙහෙම දෙයක් ඇහුණයි කියලා කාටවත් කියන්න නම් එපා. ඊටාත්ම අනතුරුදායකයි. ඒ සමාජයේ තියෙන බුද්ධ ආගම හෝ සමාජයේ තියෙන ධර්මතාවත් එක්ක මේක නිකන් හරියට මේ විප්ලවීය යුද ප්‍රකාශයක්. ඒ නිසා මේක ආරසා කරගෙන පුළුවන් තරම් මේක මේ ගුරු මුෂ්ටියක් හම්බුනා වගේ ධාන රකින්න පටන් අරගත්තොත් අපිට කාටවත් පව් විරුවයි කියලා අපිට ප්‍රශ්නයක් නැහැ. ඒගොල්ලෝ කරගන්න දෙයක් කරගත්තා වෙයි. Tamange වැඩ පිළිවෙල කරගෙන යන්න බාධා ආදී. අනේ ඒ ඥාණය මම හැම කෙනෙකුගේම අපේක්ෂා කරනවා. මේක ගමේ පොට්ටේ පොලේ විකුණන්න පුළුවන් ධර්මයක් නෙමෙයි. එහෙම විකිනෙන එකක් නෙමෙයි. එහෙම නොවුනයි කියලා කනගාටු වෙන්නත් එපා. නමුත් මේ හම් වෙච්ච එක Taman අරස කරන්න පටන් අරගත්තොත් ඒ අරස කරන මනුස්සගේ පපුවේ විතරයි සාසනීය තියෙන්නේ. ඒ ප්‍රසිද්ධ තැන්වල දෙවේ. ඒ නිසා අපේ පපුව, අපේ සීලය, අපේ සමාධිය, අපේ ප්‍රඥාව අපි සාසනීය අභ්‍යන්තර සාසනය වඩා ගන්න තරම් බාහිර සාසනයත් අරස කරන දේවාලයක් ඕවිලක් පන්සලක් වඩපත් කරගන්න මේ ධර්මයත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවේ ධර්ම දේශනාව මෙතනින් නැවත කරනවා සිදු දිනාටම සැනසීම දා වේවා කියලා